මේක සැලසුම් කරලා තිබුණේ මගේ සම්බන්ධතාවයක් නැතුව ඒ නිසද්ද භාවනා වැඩ පිළිලක් වශයෙන් නමුත් ඒ සැලසුම් කර පරිදි මට විශ්යට වෙන්න ඉන්න පුළුවන් වෙච්ච නිසා මම ඉදිරිපත් වුණා ඒකට පුළුවන් ප්‍රමාණයෙන් සහභාගීත්වය දීලා මේක සාමාන්‍ය භාවනා වැඩමුළුවක් වඩපත් කරන්න. එතකොටත් මේක 112 වෙනි භාවනා වැඩසටහන කියලා නම් කරා. ඉතින් මේ වගේ වැඩමුළු වලට සම්බන්ධ වෙච්ච පිරිසක් නැත්නම් දන්න පිරිසක් වැඩි හරියක් මේ සභාවේ ඉන්නවා. කෙසේ නමුත් ඒ අලුතෙන් ආපු අය සඳහා පුංචි හඳුනා දීමක් මතක් කිරීමක් කළොත් අපි මේ භාවනා වැඩමුළුවකදී අපිට උපරිම ප්‍රමාණයෙන් අපි අනුග්‍රහ කරනවා අපිට මේ අවශ්‍ය කරන්නා වූ භාවනා මාර්ගයේ සම්පූර්ණතාවය ලබා ගැනීම සඳහා. ඒකට ਸਰවචන් වහන්සේගේ වචනෙන් කියනවා නම් තාම ළඟා වෙන්න බැරි වුණා වූ චේතෝ විමුක්ති ඵලයට හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තියට ප්‍රඥා විමුක්ති ඵලයට හෝ පඤ්ඤා විමුක්ති ඵල සමාපත්තියට ළඟා වීමට කැමති කෙනෙක් බුදුහාමුදුරන්ගේ ඥානයට අනුව පස් ආකාරයකින් ඒකට අනුග්‍රහ කරන්න ඕන. එහෙම නැත්නම් ඒකට ශාප කර්ම සලසවා දෙන්න ඕන. ඉතින් මේ අනුග්‍රහ පහෙන් අපි ගිහියත්තන් පැත්තෙන් බලනකොට ශිරුම දෙනා ශීලයක පිහිට වීමෙන් ශීල අනුග්‍රහිතය ඇති කරලා දෙනවා අලුත් තැනකට ඇවිල්ලා අලුත් විවස්ථාවක අලුත් කාලසටහනක අලුත් ශීලයේ උසස් කර ගැනීම හිත අලුත් කරගන්න. මේක අපට බෞද්ධයන් තියෙන වටිනාම ක්‍රමවේදයක් බුදුජානන් වහන්සේ මිනිස්යන් අතර කුල ભેදයක් පන්ති ભેදයක් මොනම දෙයක්වත් මනින්නේ මේ සීලය තමයි සලකන්නේ. යම් කිසි කෙනෙක් ඉන්න සීලයක ඉඳලා ඉහළ සීලයකට ගියා නම් ඒ කෙනා ඒ මගින් උසස් ත්වයකටපත් වෙනවා. එහෙම නැත්නම් ආර්යත්වයට ලං වෙනවා, උත්තමත්වයට ලං වෙනවා. ඒ සීල ශික්ෂාව තමයි අපේ ජීවිතයේ හැදීම අද හැදියාව සભ્યත්වයේ පටන් අරගන්නේ. ඒ නිසා ශාසනයක් තියෙන මේක විතරයි සිල්ලතාවට වඳිනවා. අනිමුකුත් කිසිම ශාසනයක කෙනෙක් තව කෙනෙකුට වඳින්නේ නැහැ. මොකද වඳින්න පුළුවන් දෙයයන් ආශ්‍රිත විතරයි. මේ ලෝකේ ඉන්න කිසි කෙනෙක් වැඳුම් ලබා ගන්න තරම් උත්තරීතර තත්ත්වයක නැහැ. ඒක නිසා මේ අපේ සත්වච්ඡ සාසනයේ සම්බුද්ධ ශාසනයේ මිනිස්සෙක් තව මිනිසෙකුට වඳිනවා. ඒ වඳින්නේ මේ සීලය නිසා. ඒ නිසා අපි මේ සීලය මෙලවදීම අපට ඉන්න සත්‍යයේ ඉහළ தත්ත්වයටපත් වෙන්න උසස්ත්වයටපත් වෙන්න ආර්යත්වයටපත් වෙන්න උත්තමත්වයටපත් වෙන්න ක්‍රමයක් වශයෙන් බුදුහමර පෙළලා දීලා තියෙනවා. ඒකට අපි අදි සීලය කියලා කියනවා. ඉන්නට වැඩිය හොඳ සීලයක පිළිපිටන. ඒ පිළිපිටියන්නේ මොකටද? අපි මේ කරන වැඩේට හිත අලුත් කරගන්න. අපේ පරණ අමනාපකම් අඩුපාඩු තියෙනවා අපි පැත්තක දාලා මේ වැඩේට යනකොට හරියට රසායන බෙහෙතක් දීලා බඩ සුද්ධ කරගෙන යනවා ඉතර මිනිස්සු දීක වන්දනා ගමන් යන්නේ ඉස්සර වෙලා. ඇඟේ තියෙන ලෙඩ රෝග අයින් කරන්න හොඳ මේ බඩ විරේක කරගෙන අලුත් ටඩියා කරගන්නවා. අන්න ඒ වගේ තමයි අපි සීලය සීලානුග්‍රහිතය කියලා ඊට පස්සේ කියනවා. ඊට පස්සේ මේ වගේ අපි ටිකක් වාඩි වෙලා බණ භාවනා කරන ගමන් ਸਰවචනසේ දේශනා කරපු ධර්ම කොටාසකට අහුම්කම් දෙනවා. කොච්චර දැනුම තිබුණත් ධර්ම පිටපත් දැනගෙන හිටියත් නැවත නැවත ඇසීමෙන් අපි සුතානුග්‍රහිතය කරනවා. ඒකට අපේ බහුසුත භාවය වැඩෙනවා. නාහපු දේවල් අහන්න හම්බ වෙනවා. දන්න දේවල් තව තවත් ඍජු වෙනවා. ඉතින් බුදුහාමසගේ ධර්මය ඇහෙනකොට ඉබේම හිත මනස පහදිනවා. ඉතින් මේක අපිට මේ ජීවිතේම හම්බ වෙලා තියෙන වටිනා අවස්ථාවක් තමයි ධර්මයත් එක්ක ජීවත් වෙනකොට ඒකේ තියෙන මේ ධර්ම ආනිසංස බණ ජීවේ ආනිසංස ටික වෙන මොනම ජීවිතයකටදී භාවනා ජීවිතයේදී හොඳටම කැපිලා පේනවා. බණ බණ භාවනාවක් කරන ගමන් නැත්නම් පූර්ණ කාණික භාවනා යෙදී ඉන්න ගමන් අහන බණ අපි මේ හාල් කරන ගමන් පොල් ගන්න ගමන් කතා කර කර අහන බණක් වගේ නෙමෙයි. හුඟක් වෙනසක් තියෙනවා. ඒක සඳහා අපි අනුග්‍රහිතේ කොච්චර දෙනවද කියනවනම් මේ දේශනා කරන්නා වූත් දේශනාව අසන්නා වූ දෙපාර්ශවයේ සියලු පැඩ බහ තබලා ඒ සඳහාම ඒ වෙලා මේ ඇහෙන බණක් කරන්න යන්නේ මේක අහන බණක් කරන්න හදලා. අපි ගෙදරදී බණ ඔය මොන හරි වැඩක් කරන ගමන් ඇහෙන්න ආරිනවා. රේඩියෝ එකේ බණ කියනවා අපි මේ පොල් ගන්නවා. මේකෙදී නෑ. වැඩි සිළු වැඩ නැතර කරලා අත පිට අත තියාගෙන ඒ සඳහාම බණ අහනවා. මේක මුළු හදින්ම කරන වැඩක්. මුළු කයෙන්ම කරන වැඩක්. කන් දෙකෙන්ම කරන වැඩක්. හිතෙන්ම කරන වැඩක්. බුදුජානකසේ දේශනා කරන්නෝ දේශනා කරන්නේ අට්ටිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති. මේ කියන එකේ අර්ථය තේරුම් ගන්නා සුළුව මේ කියන දේවල් අනුව මානසිකාරයක් පවත්තන ගමන් ඒ ධර්ම කොටස දිරව ගන්නත් උත්සාහ කරන අතර සබ්බං චේතසෝ සමන්නා හරිතා මුළු හදින්ම ධර්මයේ දෝතිම්ම ගන්නවා මිසක වමතින් අල්ලන්නේ නැහැ. අරවා මෙයා කල්පනා කර කර අතීතනාගත කල්පනා කරන අරහම්තුගේ මේ හම්තුගේ බණ ගලප ගලප ඒව මොකක්වත් නැහැ. එන එක දෝතිම්ම ගන්නවා. තබ්බං චේතතෝ සමන්නාහරිත්වා. ඔහිත සෝතෝ කන් නමාගෙන නිත යොමාගෙන බණහන. ඒක අපිට කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි ඔය 18 කොස් සුමේ කරමින් ගෙදර දොරේ ඉනකොට කෙරුණත් මෙච්චර පිසුදු නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ ධර්ම කොටස තමන්ගේ ඒ ශික්ෂණ මාර්ගයට ලං කර ගැනීමේදී එච්චර අදාළ භාවයක් ඍජු සම්බන්ධතාවයක් ගන්නත් බෑ අපි මේ කාර්යබහුල ජීවිත ගත කරන ගමන් බණානකොට ඒ නිසා මෙතනදී මේ ඇහෙන සුතමය අනුග්‍රහිතය අපට ලැබෙන ලාභයක් වගේම අපි ඒ සඳහා කරන කැපකිරීම අපිට කවදා හරි සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක්. අපි මේ මේ විදිහට ධර්ම කොටස ඉගෙන ගත්තා කියලා. තුන්වෙනි එක තමයි සාකච්ඡා අනුග්‍රහිතේ. අපි කමඨහං සුද්ධ කරගන්න ඕනේ, සාකච්ඡා කරගන්න ඕනේ. අපි දවල් කරා වගේ භාවනා කරන ගමන්, බණ අහන ගමන් ඒ භාවනාදී පැන නගින ප්‍රශ්න ධර්ම කාරණා තේරුම් ගන්නට ප්‍රශ්න අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න. එතකොට ඒක දෙබ්බතක ස්වරූපෙන් යන්නේ. දෙකොල්ලක් අතර ගනුදෙනුවක් වශයෙන්. ඉතින් එතකොට Tamanට තේරෙන නැත නැවත අහන්න පුළුවන් ගතියක් තියෙනවා. දැන් දේශනාවකදී එක්කෙනෙක් දේශනා කරනවා. පිරිසක් අහගෙන ඉන්නවා. එතන දෙබ්බසක් නැහැ. ධර්ම සාකච්ඡාවේදී තියෙන. ඒ විතරක් නෙවෙයි මේ අපේ සම්බුද්ධ ශාසනය විතරයි සාකච්ඡාවකට ඉඳ තියෙන්නේ. අනික හැම තැනකදීම සුද්ධ ලියවිල්ල අහලා කරබනින් එකයි තියෙන එක සාකච්ඡා කරන්න ඔක්කත් ඒකන ප්‍රශ්න කරන්න ඔක්කත් ඒකට අභියෝග කරන කිසිසේත්ම ඉඩක් නැහැ අභියෝග කෙරුවොත් හිත ගසා දාන. ඒකට කියන්නේ සුද්ධ ලියවිල්ලේ දරුවෝ. මේක ඒකටත් වැඩි සුද්ධ ලියවිල්ලක්. මේක තියෙන නමුත් ඕන වෙලාවක සරුවචනංශය සඳහන් කරලා තියෙනවා විමසන්න නැතුව බාර ගන්න එපා. සරුවචනයි. ඒකට නෑ අහන්න දෙයක් නෑ. නමුත් විමසා බැලීමේ හැකියාව අයිතිවාසිකම 100%ක්ම දීලා තියෙන එකම ශාසනය මේක. ඒ නිසා අපි සාකච්ඡානුග්‍රහිත කරනකොට ඒ සාකච්ඡානුග්‍රහිතේ හරියට දන්න කෙනා දන්නවා එයා මුළු කයම ව්‍යායාම වෙනවා සාකච්ඡානුග්‍රහිතට සම්බන්ධ වෙනකොට. අන්තයක් නෙවෙයි. මුළු ඇඟම මුළු හිතම ව්‍යායාම වෙනවා. ඒ මොකද ඔක්කොම මේ සම්බන්ධ වෙලා ඉන්න පටන් ගන්නවා සාකච්ඡාවේ. ඊට පස්සේ තමයි අපි සමතනුග්‍රහිත විපස්සනානුග්‍රහිත වශයෙන් ඉඳගෙන සමාධියක් එන්න භාවනා කරනවා. සක්මන් කරමින් හොඳට ඒක යොදමින් එහෙම නැත්නම් ඇති හැටි දැනගන්නාසුළු භාවනා කරනවා. සමත වශයෙන් විපස්සනා වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් භාවනා කරනවා. ඉතින් ওই පහ තමයි අපිට අපේ ආර්යත්වයට යන්න උසස්ත්වයට යන්න කළ හැකි අනුග්‍රහය. ඉතින් ඒ සඳහා අපි දැන් මේ ඉදිරිපත් වෙලා ඉන්නේ සුත අනුග්‍රහිත වෙලා. ඉතින් මේකට බහුසුත භාවයේ පොතේ දැනුම මූල ධර්ම දැනුම කියලා අපි සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා අපි තේරුම් ගන්න ගොඩක් දැන් අපිට තියෙනවා අයවා උකහා ගන්න තියෙන ප්‍රභව. ඒ අනුව බලනකොට ත්‍රිපිටකය තමයි අපි බොහෝ විට මේ වගේ දේවල් වලට මාත්‍රිකා උපයසපය ගන්නෙ. ඒ ත්‍රිපිටකේනොත් මේ වගේ වැඩමුළුවලදී බොහෝ කොට 100%ක් නන් නෙවෙයි අපි සූත්‍ර පිටකේ තමයි ඉදිරියෙන් තියාගන්නේ. මේ සූත්‍ර පිටකේ තියෙන කොටස් ඉදිරිපත් කරගෙන අපි මාතෘකා උපයසපය ගන්නවා. ඉතින් මේ තියෙන කොටස් පුළුවන් තරම් බලන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා කියන සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන සීල ශාසනය සමාධි ශාසනය ප්‍රඥා ශාසනය කියන ශීලාංග සමාධිංග ප්‍රඥාංග කියන ඔක්කොටම ගැළපෙන සූත්‍රයක් තියෙනවා නම් ඒක හැම කෙනාටම වගේ ගෝචර වෙන්න පටන් ගන්නවා හැම කෙනාටම මොකක් හරි එකකින් අහුල ගන්න දෙයක් තියෙනවා. එහෙම නැති වුණොත් මේ දේශනාව අංග සම්පූර්ණ වෙන්නේ වැරදි අදහස් වලට යන්න පුළුවන්. ඒ නිසා ප්‍රවේශම් වෙන්න ඕනේ අපි කොයි ධර්ම කොටාසේද මේ බණක භාවනාවකදී ඉන්නකොට කටයුතු කරන්න කියලා. ඒක කොච්චර දුරට ප්‍රවේශම් වෙන්න ඕනද කියනවා නම් බණ භාවනා කරන එකන වෙන බණ ඇහිවොත් මේ භාවනා කැඩෙනවා කියන තරමට සමහර ගුරුවරු පෙන්ලා දෙනවා. මේ හැමදාම පේන්න තියෙන ඇහෙන්න තියෙන බණ අහා භාවනා කරන්න බෑ. එතකොට වෙන්නේ භාවනා පැත්තක තියලා වෙන වෙන වැඩවලට යනවා. ඒක නිසා ධර්මදේශනාවකට භාවනා කරනකොට සම්බන්ධ වෙනවා නම් ඒ ධර්මදේශන ඇසිය යුතු අතර එත ඒත්ක අහගෙන හිටපු අනිත් ධර්ම දේශනා පැත්තක තියන්න කියලාත් කියනවා. එහෙම නොකළොත් මේකයි ඒකයි මේ එක භාජනයට දාන්න බැරි තරම් අද ලෝකේ ඇහෙන බණයි මේ ධර්ම දේශනාවකදී භාවනා වැඩමුළුවක කියන බණයි අතර මහා විරසකයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න බැරි වෙලා බණ කියන්න හොඳ දෙයක් තමයි ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් මේ භාවනා කරන එකන හරියට දැඩි සත්කාරයකක ඉන්න ගමන් අපි ඒ කට්ටිය යnderලා කොත්තමල්ලි තම්බ තම්බ පොණ්ඩ යන්න නරකයි. ඒගොල්ලෝ ආවනම් ඒක දැඩි සත්කාරයකකට ගියානම් ඒ දොස්තර කියපු වෙලාවක දොස්තර කියපු ප්‍රමාණය දොස්තර කියපු විදිහට බෙහෙත් කරනවා. මිස අපි ගෙදර දොරවල් වල තියෙන සාන්ති කර්ම කරන්නයි කොත්තමල්ලි තම්බලා පොණ්ඩයි දෙහි මේ දෙහිකොළ තම්බලා දුම් ගන්නන්නයි කරන්න බෑ ඒකෙදි. දෙකක්. ඒක කරත් ඇගේ වාට්ටුවකදී ඒ ගෙදර ගෙදර ඉඳද්දී. අතෙන්ද ගියානම් දැඩි සත්කාරයකක හැම දෙයක්ම මේ ලේඛනගත කරලා තමයි ලෙඩක් සලකන්නේ. ඉතින් මේක අපි සලකනවා දැඩි සත්කාරයකට ආපු ලෙඩෙක් වගේ භාවනාව. එතකොට ගන්න ධර්ම කොටස වලට ඒ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා අඩංගු වෙන එක තමයි වඩා හොඳ. ඉතින් ඒක හැම වෙලාවෙම අපිට කරන්න අමාරු. පුළුපුලොන් වෙලාවට උත්සාහ කරනවා සූත්‍රයක් කරගන්න. ඊට පස්සේ මේ සූත්‍රයේ තියෙන කරුණු අද ඒක හෙටට හෙටේ කණිත්ත වශයෙන් තමයි අපි මේ දේශනාවට සම්බන්ධ කරන්නේ. ඉතින් අපිට අද හෙට දෙකම හම්බ වෙලා තිනවා දවස් දෙකක් වශයෙන්. මොකද අර ඊගාවට තියෙන දවසේ මට විශ්වාස නැහැ පළවෙනිදා මේ තිස්සෙක එක පළවෙනිදා මොක ධර්මදේශනාවට සම්බන්ධ වෙන්න පුළුවන් වේද කියලා වෙන වැඩකට ඉඳලා තිනවා පුළුවන් වුණොත් මම එනවා. ඉතින් වැඩි මොනොත් ධර්මදේශනා තුනයි ඒකට අපිට හම්බ වෙන්නේ. නෑ පස්වෙන්ද වෙනකන් කල් තියෙනවනේ රිට්‍රීට් එක පස්වෙන්ද වෙන හතර වෙනද වෙනකන් කල් තියෙනවා ඒ දවස් ටිකේ අපි මේ සූත්‍රේ ඉදිරියට එනන් අරගෙන යමු ඉතින් මේ මොකද්ද මේ මම මේ කියන්න හදන සූත්‍රය කියලා ඇහුවොත් මම නම් කරන්න කැමති මේ දසුත්තර සූත්‍රය ඒ දසුත්තර සූත්‍රයේ පසුගිය අවුරුද්දේ අවසාන භාගයේ ගොඩක් ජනප්‍රිය වුණා. ඒ දසුත්තර සූත්‍රය ගොඩනැගිලා තියෙන විදිහට කරුණ රාශියක් අනුත්තර ක්‍රමයට අංගුත්තර ක්‍රමයට සඳහන් වෙලා තියෙනවා. එකේ කාරණා 10ක් තියෙනවා. දෙකේ කාරණා 10ක් තියෙනවා. තුනේ කාරණා 10ක් තියෙනවා. හතරේ කාරණා 10ක් තියෙනවා. පහේ කාරණා 10ක් තියෙනවා. මෙහෙම 10 10 කාරණා 10ක් දක්වා මුළු ත්‍රිපිටකයේම තියෙන තොරතුරු දසුත්තර කියලා කියන්නේ දස වෙන්න කෙලවර කොට ඇත්තා වූ සූත්‍රය. 10 කාරණා 10න් ඉවර වෙන සූත්‍රය. මේක හැබැයි දේශකයන් වහන්සේ සරුවචන වහන්සේ නෙවෙයි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සරුවචන වහන්සේ ඇසුරු කරමින් ඉගෙන ගන්න ඉච්ච කරුණු ඔක්කොම ලස්සනට ගොනු කරලා කෙනෙකුට වගු කරගන්න ප්‍රස්ථාරගත කරගන්න හිතේ තියාගන්න පහසු විදිහට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේ තමයි ඉස්සෙල්ලාම මිනිස්සයා දැනුම ප්‍රස්ථාරගත කරන්න ඉගෙන ගත්ත වෙලාව. වෙන කිසිම ශාස්ත්‍රයක වෙන කිසිම දැනුම් සම්භාරයක මේ වගේ ලස්සනට ගොනු කරලා නැහැ. මොකද මේ වගේ ලස්සන ව්‍යාකරණයකට දාලා නැහැ. කරුණු ගොඩක් තියෙනවා. මේක පිළිවෙල කරලා නැහැ. ඒ අතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟ පුදුමාකාර ධර්ම දැනුමකටත් වඩා ඉදිරියට අපි වාගේ මේ අවුරුදු 2600 කට පස්සේ එන අයට මේක දෙන්න ඕනේ කොහොමද කියන එක එදා හිතලා පෙළ ගැස්සලා තියෙනවා. ඒ වෙන්නේ තමයි අද චීන අධ්‍යාපන ක්‍රම ඔක්කොම ඇති වෙලා තියෙන්නේ උන්වහන්සේලාගේ තිබුණු මේ Taman අවබෝධ කරගෙන ඉදිරියට සාසනය පවත්වන ගමන් එන කෙනෙකුට ගිලිහෙන්නේ නැතුව කරුණු හරියටම මාලයකට මණිකල් ඔබන ඔබනවා වගේ. ඒතර පේනවා ගලක් හරි වැටලා තියෙනවා නම් තේරෙනවා අඩුපාඩු තේරෙනවා. ඒ නිසා මේ දසුත්තර සූත්‍රය තමයි අපි පහුගිය ටිකේම ගත්තේ. ඒකේ අපි එකට එක තුන කියන පොත් ටික පසුගිය වැඩමුළුවලදී සාකච්ඡා කරලා තියෙනවා. අද අරගන්නේ කතමේ චත්තාරෝ ධම්මා පහතබ්බා කියලා හතරවෙනි පොතේ කාරණාවක් සරුවත් මේ සාරිපුත්‍ර ස්වාමීන් අපෙන් අහනවා ප්‍රහාණය කළ යුතු බහාතබී යුතු කාරණා හතර මොකක්ද කියලා. අපේ ආධ්‍යාත්මික ජීවිතයක අපි බලාපොරොත්තු වෙන්නා වූ චේතෝ විමුක්ති ඵලය හෝ ඵල සමාපත්තිය ලබා ගැනීමේදී ප්‍රඥා විමුක්ති ඵලය හෝ ප්‍රඥා විමුක්ති ඵලය සමාපත්තිය ලබා ගන්නකොට ප්‍රහාණය කළ යුතු ධර්ම හතර මොනවද කියලා. මේ ප්‍රහාණය කළ ධර්ම එක මොකක්ද කියලා ඇහුවොත් ඒකට දෙන උත්තරේ තමයි තෘෂ්ණාව. ඒක සමුදය සත්‍ය වශයෙන් අපි දන්නවා. දුක්ඛ සත්‍ය ආත්මසින් දත යුත්තක්. ඊට පස්සේ ප්‍රහාණය කළ යුත්තේ සමුදය සත්‍ය. දුක ඇති කරන්නා වූ ප්‍රධාන හේතුව එතකොට තනි හේතුව ඇහුවොත් කියන්නේ ඒකට තෘෂ්ණාව, තණ්හාව ප්‍රහාණය කළ යුතු ධර්මයක් විදියට. ධර්මම් පහතබ්බං. ඊට පස්සේ දැන් දෙකේ කාරණා තුනේ කාරණා හතරේ කාරණා වෙනකොට හතර එනකොට මේ තෘෂ්ණාව වැඩ කරන හතර ආකාරයක්. එහෙම නැත්නම් තෘෂ්ණා කියන්නේ එක කාරණාව එක ආධ්‍යාත්මික ජීවිතයක් තුළ හොල්මන් හතරකට වැඩ කරනවා. එක එක එක වේස නිරූපණ දාගෙන නානා ඍතු වේසමවා මග අවරනවා. අන්නේ හතර දැනගත්තොත් එයා දැනගන්න මේ හතරෙන්ම නියෝජනය වෙන්නේ තෘෂ්ණාව තමයි. නමුත් මේ තෘෂ්ණාව කියන එක පොදියට අල්ලන්න බෑ. මෙයා හතර ආකාරයකට ඉන්නවා. එහෙම නැත්නම් එක චිත්‍රපටියේ චරිත හතරක් රඟපානවා. එකම පුද්ගලයා. ඒ නිසා සෑහෙන්න ගෙවන්න ඕන මෙයාට. අන්තිම දක්ෂයි. ඒක එක එක චරිත රඟපානවා. ද්විත්‍ය චරිත, තෘත්‍ය චරිත, චතුර්ථ චරිත රඟපානවා. ඉතින් ඒක නිසා අපි පෙළගස්සලා තියෙන නිසා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සාමාන්‍ය එක පිළිපද උනන්දු කෙනෙකුට අත්හැර ගන්න පුළුවන් දන්න දනින් පටන් අරගෙන ටික ටික ටික ටික අමාරු වෙන විදිහට පටන් ගන්න තැනකදලා කෙලවලට යන තරට. ඉතින් ඒ විදිහට ප්‍රහාණය කළ යුතු ධර්ම හතර මොනවද කියවොත් පොදු නම දෙනවා චත්තාරෝ ඕඝා. චතුරෝග ඕඝ හතරක්. එහෙම නැත්නම් ඒක උගන්වන්නේ සැඩ වතුරු, මහා වතුරු, ඒ කියන්නේ බොහොම සීක්‍රෙන් ගලාගෙන යන වතුර පාරවල් හතරක් විදිහට පෙන්වනවා. ඉතින් ඒක චක්කාරෝ ඕගහා කියලා නම් කරලා හතර එක එක වශයෙන් ඒ කියන්නේ උද්දේශ නිද්දේශ පටිනිද්දේශ වශයෙන් පෙන්නකොට උද්දේශ වශයෙන් කියනොත් චතුරෝග ප්‍රහාණය කළ යුතු ඕග හතරයි හතරටම දෙන පොදු නම ද චතුරෝග. ඒක නිද්දේශ වශයෙන් නිදර්ශන වශයෙන් පෙන්නකොට ඒක කාමෝග භවෝග ditthෝග අවිජ්ජෝග කියලා ඕග හතරකට පෙන්නනවා. මේ තමයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වූ ක්‍රමය. මාත්‍රකාව දෙනවා ඊට පස්සේ මාත්‍රකාව යටතේ පටුනක් නියනවා ඊට පස්සේ පටුන යටතේ තියෙන එක එක අශ්‍ය පරිච්ඡේද වශයෙන් විස්තර කරලා කළා දෙනවා. ඉතින් මේකෙදී සාරිපුත් මහා ස්වාමීන් වහන්සේ මොකල්ලන මහා ස්වාමීන් වහන්සේ වගේ කෙනාට මාතෘකාව කියනකොටම නිවන් දකිනවා. මොකද ඒ අපින් පිරලා තියෙන කල ප්‍රහාණය කළ යුතු තෘෂ්ණාවයි කියලා කියනකොටම උන්වහන්සේට ආයකට අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අටුවා ටීකා ටිප්පණි කියන්න ඕන කමක් නැහැ තේරෙනවා. නමුත් ඔක්කොම එච්චර මෝරලා නැහැ. ඔක්කොටම එච්චර බින්නේ නැහැ. ඔක්කොටම එච්චර පාරමිතා පිළලා නැහැ. එතකොට යාට කියන්නවා මේ තෘෂ්ණාව හතර ආකාරයකව ක්‍රියාත්මක වෙනවා. ඕග වාසයෙන් කාමෝග, භවෝග, ජිත්තෝග, අවිජ්ජෝග කියලා මොකක්දයි කාමෝග කියනකොට විපංචිතංජ පුද්ගලයන්ට විශේෂිත ඥාන ඇති කෙනාට ආයේ යටියාට. ඥාන ඊට වැඩි ඒ විශ්ල කරන්න ඕන කමක් නැහැ. නමුත් නිය පුද්ගලයාට එහෙම කිව්වට බෑ. යාට ඒක තේරුම් ගන්න බෑ. යාට ඒකට විස්තර අවශ්‍යයි. ඉතින් මෙතන ඔක්කොමලා ඉන්නේ නෙయ్య පුද්ගලයෝ කියලා හිතන්නේ නෙමෙයි මම මේ කතා කරන්නේ. සමහර කෙනෙකුට මේ මට්ටමට එනකොටම අපි මේ කතා කරන්න හදන්නේ මොකද්ද කළ යුත්තේ මොකද්ද කියන එක අනික් කෙනෙකුට වැඩිය වැටහෙන ගතියක් ඇති. නමුත් අපි අර කාටත් වැටෙන ක්‍රමයට යන්න ගියාම අපිට සිද්ධ වෙනවා මේ කාමෝගය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් මේ ඕග හතරේ ඇයි කාමෝගය ඉස්සරහින් තිබ්බේ? ඒක තේරුම් ගත්තා පස්සේ ඒක භවය පිළිබඳ භව ඕග පිළිබඳව තේරුම් ගන්න මොන විදිහේ උදව්වක් ආධාරයක් කරනවද ඊට පස්සේ ඒ කාමෝග භවෝග අවබෝධ කරාට පස්සේ දිට්ඨි කියන දෘෂ්ටි ඕගයක් ෂඩවතුරක් පාඩපත් වෙන්නේ කොහොමද මේ දන්න දැනුමින් ඒකට ඇති ආධාරය මොකද්ද තේරුම් ගන්නද ඊට පස්සේ මේ තුනීම ආධාර ඇතුව කොහොමද අවිජ්ජාෝගහි කියන එක තේරුම් ගන්න කියලා මේ එක එකට ධර්ම પરම්පරාවක් තියෙනවා. ඉතින් මේ ඕග හඳුනා ගැනීම ධර්ම પરම්පරාවේ මුලටම තියෙන්නේ කාමෝගය කියන එක. ඉතින් මේ කාමයේ ඕගයම තමයි වෙන විදිහකට තෘෂ්ණාව කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒකට උගෝ දෙනෙක් ඒ තෘෂ්ණාව වශයෙන් හඳුනාගන්නේ කාමෝගය පමණයි. යතන භවෝගය තේරුම් ගන්න බෑ. ඒ නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තණ්හාව තුනට කඩලා පෙන්නනවා. දැන් ඒකම තමයි මේකේ හතරකට කඩලා පෙන්නනවා. කාම තණ්හා කියන එක කාම ඕඝ කියලා සඳහන් කරලා තියෙනවා. භව තණ්හාව කියන එක භව ඕගේ කියලා සඳහන් කරලා තියෙනවා අවිජ්ජ විභව තණ්හාව කියන එක මේකේ දික්ඛෝග අවිජ්ජෝග වශයෙන් බෙදලා යනවා ඒක නිසා අද දවසේ ඇතුළත සාකච්ඡාවට ලං කරත් හොඳයි, දේශනා කරත් හොඳයි කියලා මම ඉදිරියට තියාගන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාමෝග කියන එක. ඒ කියන්නේ මේ කාමය කොයි විදිහටද අපිව ගසාගෙන යන්නේ. අපිව ජීසුලියකට අහු කරන්නේ. අහු කරලා පස්සේ අපි අසරණ වෙනවා. මේ සාමාන්‍ය තුනී වතුර අපි බොහොම ප්‍රියත සෙල්ලම් කරනවා නාන්න කියන්න පාවිච්චි කරන එක අත්‍යවශ්‍ය දෙයක්. නමුත් ඕක ගැඹුරකට යනකොට යනකොට ධන මට්ටමට තන මේ ඉංග මට්ටමට තනමත්තම තනම තනමත්තම් ප්‍රමාණයට කර්මත්තමට බෙල්ල මට්ටමට ඉහ මට්ටමට යන කවුද හිල්ලවත් එච්චර දරපත ප්‍රශ්නයක් නැත්තේ නෑ ඕන උනොත් ඔලුව සනපුරවා. නමුත් ඔක බැහැගෙන බැහැගෙන බැහැගෙන ගිහිල්ලා යම් වෙලාවක පොණ මට්ටමට ගියාට පස්සේ ඊට පස්සේ වැඩි ටිකක් අමාරුයි. ඒ නිසා කොතෙන්ට යනකම් හුස්ම ටික බේර ගන්න පුළුවන්ද? කොතනින් එහාට හුස්ම ගන්න වැඩි මට්ටමට යනවද? අර ප්‍රේම කරන ජලයම අන්තිමට ගිලී නැහින මට්ටමට කැඩ වතුරක් බාටපත් වෙනවද? සුලියක් බාටපත් වෙනවද? සුලාවක් බාටපත් වෙනවද? මහ වතුරක් බාටපත් වෙනවද කියන එක ඒ කෙනා ගොඩින් දැද්දි තේරුම් ගන්න නැතුව වතුරට බැස්සට පස්සේ නම් තේරුම් ගනී කියලා හිතන්නවා. තේරුම් ගන්න අවස්ථාවක් දෙන්නෙත් නැහැ. වැඩ වතුරට අහුවෙලා යද්දි මේවා කතා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා අපි ඔක්කොම ඉන්නේ වතුර කියලා මතක තියාගන්න. එකට එක්කත් නෑ ගොඩ ඉන්න පුළුවන් කෙනෙක්. ඉන්නෙම සැඩේ තම වතුරෙම තමයි. නමුත් මේක කොතෙන්ද ගියාට පස්සේද අනතුරුදායක මට්ටමටපත් වෙන්නේ. එතෙන්ද යනකම් මේ අත්‍යවශ්‍ය වතුරක් ගැන මේ කතා කරන්නේ. නමුත් ඒකම අසුරු කරගෙන අසුරු කරන යනකොට මට්ටමකින් එහාට ඒකම ගසාගෙන යන්න පටන් ගත්තට පස්සේ වතුර මාරාන්තික තත්ත්වයටපත් වෙනවා පාශයක් වඩටපත් වෙනවා. ඊට පස්සේ සමහර විටක තව කෙනෙකු උදව් වෙන්න ඇවිල්ලා කෙස්වල එකල්ලා උඩ දාන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නමුත් ඊටත් වැඩි කැමරට ගියාට පස්සේ කෙනෙකුටත් උදව් කරන්න බෑ. ඒකෙන්දි කියනවා පීනනකොට මරබයේ පීනනකොට කරටත් කරටත් දාගෙන පීනන්න බෑ. මගේ දරුවා කියලා, මගේ අම්මා තාත්තා කියලා කරටත් දාගෙන පීනන්න බෑ. මොකද Tamanටත් බෑ මේ සැඩ වතුර කපාගෙන යන්න. ඒතකොට තව කෙනෙක් රට දාන ආ යම්මචන් අපි දෙන්නම ගෙදලා පීනමු කියන්නේ එහෙම පෙන්කෙලින්න පුළුවන් ගතියක් වතුර නෑ. ඉතින් අන්නේ සැඩ වතුර පිළිබඳව ප්‍රහාණය කළ යුත්තක් කියලා දැනගෙන අපි මේ වතුරේ ඉන්න පුද්ගලයා බව දැනගෙන කොතනින් එහාටද මේ ශික්ෂාව ප්‍රහාණය හික්මීම යෙදෙන්නේ කියන එක පුද්ගලයා පුද්ගලයාට වෙනස්. වතුරෙමයි අපි ඔක්කොම ඉන්නේ. කවුරක්වත් හිතන්න එපා අපිට වතුර නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. එතන මේ කාමේ නැතුව මේ ජීවිතය පාත්තන්න බෑ. නමුත් කොතෙක් දුරට යනකම් <clears throat> ප්‍රයෝජන සරකලා පාවිච්චි කරනවද? කොතනින් එහාට සුඛෝපභෝගිද? කොතනින් එහාට පාරිභෝගිකත්වයට වැටෙනවද කියන එක එච්චරකටවත් මේ ලෝකේ තේරෙන්නේ නැහැ. ඒක තේරෙනවා විශේෂම දියුණු රටවල් වලට ගියාට පස්සේ ඒ තමන් කොච්චර බඩු පරිභෝග කරමින් මේ පරිසර දූෂණය කරනවද ප්‍රතිකූලේ රත් කරනවද චිත්ත දූෂණ තත්ත්වයටපත් කරනවද අන්තිමට ඒක නිසා নানা ආකාර රෝග හදාගෙන নানা ආකාර මානසික අසහන වලටපත් කරගෙන විපිලිසරව බලානින්නවද කියලා මේ මේ වස්තුව වැඩිකම නිසා ඇති කරගන්න රෝග. පිටරටකට ගියාම අපිට වගේ නැත්නම් ලංකාව වගේ තුන්වෙනි ලෝක රටකට වගේ ඌනතාවයක් දරිද්‍රතාවයක් හිගතාවයකට වඩා තියෙන්නේ දේවල් වැඩි වෙලා ඒක පාලනය කරගන්න බැරුව අන්තිමට ඒකෙම ගිලිල්ල නැහින தත්ත්වය සම්පූර්ණ උඩු යටිකුරු තත්ත්වයක් තියෙනවා. ඉතින් අපිත් මේ බොහොම ශීඝ්‍රයෙන් එතෙන් තමයි යන්න හදන්නේ මේ දේශපාලනඥයෝ අපිව ගෙනියන්න හදන්නේ ওই දියුණුව දෙන්න තමයි. දීපු දවසේ ඒක දෙන්නේ කිසිසේත්ම සීමාව දන්නේ නැති අමන පිරිසකට. ඊට පස්සේ ඒකේ නැහිනෝ. ඒ කාම ඕගය පිළිබඳව ඒ කතා කරන දැනේදී බුදුම පන්දි ස්වාමීන් වහන්සේ බොහොම ලස්සන උපමාවක් ගෙනලා දෙනවා. යම් කිසි තැනක මී පැණි ටිකක් පොතලි මූලිය වහන්න බැරිලා තිබ්බොත් ඒකට ඇඹලෙක් ඇදිලා ඉඳ වැඩි වේලාවක් යනවා. මොකද හැම තැනම ඇඹලෝ ඉන්නවා. එයා ගිහලා හොට ගහපු ගමන් මුළු ඇඹල කූඩුවම කට්ටි එනවා මෙතෙන්ද. රහු බැඳගෙන පුදුමාකාර වේගයකින් එන්නේ මේ ටෙලිෆෝන් එකකින් කතා කරලා කියනට වැඩිය ශීක්‍රයි. ඇట్లా තිබ්බොත් පොඩි වේලාවක් ඇතුළත උන් එනවා පුදුම වේගයකින් ඇදිලා එනවා. ආවට පස්සේ ඒ ඇඹලයි එක දෙන්න තුන හතර ගිහිල්ලා ඒ මීපැණියට හොම්බ දාගෙන මීපැණි පුළුවන් තරම් බොණ්ඩ පටන් අර ගන්නවා එකේ කුටුවක්වත් තේරෙන්නේ නැහැ දැන් මීට වැඩිය බිව්වොත් මම මේකට ලැස්සලා වැටෙයි කියලා. එක එකක් බීලා දැන් ඇති කියලා අපහු යන්නේ මෙච්චර මේ වැඩිතෝගේ කම්මප්ප කාලෙවත් හම්බෙලා තිබුණ නැති එකේ දැන් මේක තව උගුරක් බිව්වොත් මොකද වෙන්නේ කියලා බොනකොට අර හොම්බ ගිහිල්ලා මීපැණියකට යනවා. සුදී සංජ විස්තර සහිතව කියනවා. ඒත් මේ මේ හැඹලයට කියනවලු කකුල් හය ගොඩනේ. ඕක උඩට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා ඌ එතන තවත් ඔය නිකන් කියන්නේ කේ නිකන් දෙන මේ පැන්නේ උගුරක් වුණොත් පළවෙනි කකුල් දෙක යනවා. ඒකත් දැන් මදේ. උට ඒ චිත්‍රණ ගව හතරක් තියෙනවනේ. ඕකෙන් පුළුවන් වෙයි උඩට ගන්න කියලා. බොන එක නතර කරනවා කරගන්න බැරුව තව කකුල් දෙකක් ගියාට පස්සේ ওই මීපැණියටම වැටිලා මීපැණිය පාෂයක් බාටපත් වෙලා මීපැණියම ගිලිලා නැහිනවා. ඒ ටික වෙලාවක් ගියාම මුඩු බෝතලෙත් මීපැණි පෙත්ත කපලා හැඹලියෝ ඉන්නවා. හැම කෙනාම දඟලනවා දැන්. ගොඩේ එන්න බැරුව. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා සත්පුරුෂයෙකුට හිතුනොත් අනේ මම ගොඩ ගන්න ඕනේ කියලා ඇඟිල්ල දැම්මොත් එකෙක් ගොඩ ගන්න 10ක් යට යනවා. සත්පුරුෂයෙක්වත් අත දාන්නේ නැහැ. අත දාන්න බෑ. ඒ තරමටම මේ සත්තු ඒ මීපැණිය පාෂයට උන්න මොන තකාලෙන් කිව්වත් මීපැණි තමයි. හැබැයි ඕක මට්ටම පැනපු ගමන් ඕක පාෂයක් පාටපත් වෙනවා. උගුලක් යමක් බවටපත් වෙනවා. ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරපන් කියලා. මනුස්ස ලෝකෙත් ඔච්චරම තමයි. කිසිම කෙනෙකුට මේ අපි සංඝයා වහන්සේලා ගත්තොත් සංඝයා වහන්සේලා අපි යපෙන්නේ සිව්පසෙන්. චීවර පින්න පාත සේනාසන ගිලම්පස. කිසිම සංඝයා වහන්සේ නමකට තේරෙන්නේ මෙච්චරක් සිවුරු ඇති කියලා. ඔක්කොම බාර ගන්න. ඉතින් බාරගත්ත පස්සේ මේක රකින්න ඕනේ, ඒක පරිස්සම් කරන්න ඕනේ, හොදන්න ඕනේ, নানা ආකාර වැඩ ඉතින් කරපුවාම භාවනා කරන්න වෙලාවක් නැහැ. මොකද මේ සිවුරු හොදෝදා ඉන්න වෙනවා. රිවුර ගන්න නම් විලි වහ ගන්න තමයි. දැන් විලි ලැජ්ජ නැතුව රිවුර කොටේ එලිල මැරෙනවා. මහානකම කියලා කියන්නේ යුරු මහණෙකුට නෙවෙයිනේ. උගදෙනෙක් මහානකම හිතා කියන ඔය මහානකම තමයි. ඉදිකට නූල් අරගෙන මහා මහ ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා ඔක තමයි මහානකම කියලා. ඉතින් මොනවා කරන්න ගියත් ඊවර කර්මාන්තේ පලිබෝධේ කිලෝරක් නැහැ. කවුරක්වත් දන්නේ නැහැ ඒක කොච්චර ඵලිබෝධ කරද මේ අත්‍යවශ්‍ය දෙයක් මේ කතා කරන්නේ පිළිව හරන්න ඕන සිවුර. ඔකෙන් කොච්චර ඵලිබෝධ කරගන්නවද කියලා. වැඩි වෙලා ඵලිබෝධ අඩු වෙලා ඵලිබෝධ ඕනේ පාට නැති නිසා ඵලිබෝධ ඕනේ නූල නැති නිසා ඵලිබෝධ ඕනේ දිග බලන නැති නිසා ඵලිබෝධ කිල්ලෝරක් නැති ඵලිබෝධ රාශියක් ඇති කරන තියෙනවා සිවුරට. ඉතින් මේ සංඝයා මේ විදිහනම් කිල්ල කොල්ල ගැන මොකද්ද කතා කරන්න තියෙන්නේ? එකම එක එකක් ඉන්නවද මේ ඇඳුමකින් සන්තෝෂ වෙන එකේ අද මුළු ලංකාවෙම වැඩිම ආදායම ලැබෙන්නේ ඇඳුම් කර්මාන්තයෙන්. ඒ තරම් ඇඳුම් මොස්තර විනාශ කරනවා. ඒක අපි තව තවත් වැඩි කරනවා. අපි හිතනවා අපේ බබාට සතා දරුවට ලස්සාවක් හම්බ වෙනවනම් ඇඳුම් කර්මාන්තේ වැඩි වෙන තරමට හොඳ ඇමරිකාවේ කෝටායක අපිට හම්බ වෙනවනම් කොච්චර සන්තෝෂද අපි. මොකද අපේ රැකියාවල් වැඩි වෙනවා. හඳු මොස්තර ස්ථාන වැඩි වෙනවා. අපි දිනුනොයි කියනවා. එක එකක් දන්නවද මෙච්චර මේ අඳුමෙන් අපිට විලිවහ ගන්න පුළුවන් මින් එහාට ගන්න එක මේ පරිසර දූෂණයක්. එහෙම නැත්නම් ගෝලීයකරණයක් සිද්ධ වෙනවා, රත් වීමක් සිද්ධ වෙනවා, චිත්ත දූෂණයක් වෙනවා. කිසිම කෙනෙකුට කිසිම අඩු ගානේ දෙමාපිය දරුවෙකුගේ ප්‍රාර්ථනා කරන ධනෙ මේ දරුවට ඇඳුමේ ප්‍රමාණය වැටේවා කියලා එකම දෙමාපියෙක්වත් නැහැ නේ. වැඩි වැඩියෙන් දෙන්නනේ හදන්නේ. ඒ අර ගිලිච්ච මී මී මැස්සා මී පැණි ගිලිච්ච ඇඹලය තවත් තියෙන සල්ලුකන එක තමයි කියන්නේ. මේ ජීවර ගැනව කතා කරද්දී පින්න පාතේ ආහාර ගැන කියනවා නම් කාටද තේරෙන්නේ දැන් මේ ඇති කියලා කාලා. ඇති කියවනක් ඇත්තෙම නැහැ. වැඩිම දවසට තුන් වේලක් විවිධාකාරයෙන් කෑම හදා හදා අතෙන්ද ගිහිල්ලා මෙතෙන්ද ගිහිල්ලා ඕක කැවිල්ල කැවිල්ල ඉන්න එක තමයි අපිට තියෙන ලොකුම සන්තෝෂි. ඒකේ පිටරටකට ගියාම අනේ මේ බැරස්ස මේ කෙල්ලන්ට වෙලා තියෙන දේ කාලා කාලා කාලා කාලා පව් කියලා හිතනවා මොන જાතියකින්වත් බේරන්න බෑ. 50ක 60ක මේ තර වෙලා. ඒත් වැඩේ කනවම තමයි. ඉන්දියාවේ කෝච්චියකට කියලා ගොඩ වුණොත් එහෙම ඒ බැරි වෙලා හරි ඒ Hindu මිනිස්සෙක් කියලා වහඩුවොත් හොඳ බෑග් දෙකක් අරගෙන එනවා. වාඩි වෙන්නේ සීට් එකේ මේ වගේ ඉන්ට ගත්ත විඳලා යනකම්ම කනවා. එන්න මහතයි. වැඩේම කනවා. ඉතින් කවුරුහරි කිව්වොත් ඕක මේ උගේ ප්‍රමාණයක් කියුවා ගුටික් කන්න වෙනවා. උඹගේ නෙමෙයි නෙමෙයි මානේ හම්බ කරලා තියෙන්නේ. මේ අහිංසක වැඩනේ බත් කරනවායි කියන එක බත් කාලා කවුද අපාය යන්නේ. උඹ කටවහන ඊටම එකකටවත් තියනවද කියලා බලන්න කැමේ සීමා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට පොඩි සීමාවක් විදිහට මේ රැට නොකප නොකා හිටපන් කිව්වොත් එහෙම කටිර ඔක්කොටම නිවන් දකින්න ඕනේ බෑ රැට නොකා බෑ. සංඝයා කීනමක් අද රැට කනවලද කියලා හිතන්නේ. එහෙකටවත් බෑ. ගිහියකට කියන්නව. ශිල්පදේ රකින්න බෑ. ඉතින් ඒක ලහන්නේ අර විශ් ප්‍රසිද්ධ ආමරු කෙනෙක් බත් කකා ඉනකොට උපාසක මහත්තයෙක් ගිහිල්ලාවලු ස්වාමීන් වහන්සේ මේ රැටත් වළඳනවාද කියලා. මොකෝ මහත්තයෝ බත් කාලා කවුද අපායේ ගිය කියලා හෙවුවා. මහත්තයා තොන්නගෙන බට්ටියක් කන්නේ කිව්වා. බොහෝම උනන්දුවක් තියෙනවා ශාසනයක් ගන්න ලොකු උනන්දුවක් තියෙනවා. නිවන් දකින්න ලොකු උනන්දුවක් තියෙනවා. චේතු විමුක්ති ඵලය සහ ඵල සමාපත්තියත් ඉල්ලනවා. ප්‍රඥා විමුක්ති ඵලය සහ ඵල සමාපත්තියත් ඉල්ලනවා. මේ ඉපයි කියලා අයින් කරවේ කතා වෙන්න බෑ. ඒකට කමන්නේ ඒක කොච්චර ලෙඩ වෙනවද? අද තියෙන ආහාර විතර විශ જાතියක් මානව ඉතිහාසයේ කවදාකවත් තිබුණේ නැහැ. කවමදාකවත් මෙච්චර විශ දේවල් මිනිස්සු කෑවේ නැහැ. කෑවොත් විසක්. ඒක හොඳට බලන්න සත්තු කන්නේ අද ඉරුරු ගන්නව නම් ගන්න සත්තු කාපු එළවලු. කිසිම විසක් නැහැ. සත්තු කරන තු ලස්සන ප්ලාස්ටික් කොතල වගේ තියෙනම එළවලු තියෙනවනම් අම්මු විස. සත්තු කන්නේ ස්වභාවික දේ උන්ට පිළිකා නැහැ උන්ට අසහන නැහැ උන්ට කොලෙස්ටරෝල් නැහැ උන්ට heart attack නැහැ උන්ට diabetes නැහැ. මේ සියලුම මිනිස්යාට විතරයි. මොකද එක එකටවත් තේරෙන්නේ නැහැ. ප්‍රමාණ දැනගෙන කන්න. ඒක පුංචි සාත්‍රිකුත් නෙවෙයි. ඒ මොකද ඒක සරුවච්චන් වහන්සේගේ ධර්මයක්. සරුවචනාසිකිතේක 15 චස්න ගුණවල එකක් තමයි භෝජනීය මත්ඤ්‍යතාවය. උන්වහන්සේ දන්නවා මෙන්න මෙතේ දෙකක් වළඳන්න ඕනේ මෙයින් එහාට එපා. ඒක තාම භයානකයි සංවිතනික අටුවාවේ අටුවාචාන් වහන්සේලා සඳහන් කළා තියෙනවා. සරුවචන වහන්සේ දේශනා කළයි කියලා මම මේ මහානන්ත නොකල යුතු කෙරුවොත් මහානකම නොහිටින පාරමිතා හතරක් කියලා කියනවා. ඉතින් මම පස්වෙනි පරාජිකාවක් පනවනවා නම් ප්‍රතිවේක්ෂාවෙන් තොරව ආහාර ගැනීම තමයි මට කියන්න වෙන්නේ. එහෙම වුණොත් ඒක එකට ඔක්කත් පහනකම් කරන්න බැරි නිසා මම ඒක පනවන්නේ නැහැ. ප්‍රතිවේක්ෂාවෙන් තොරව නැත්තම් එලඹ සිටි සීයකින් විතරව ගන්න පිටක් පිටක් පාසා නෝනින් සලකන්නේ නැතුව දාන ගැනීම පස්වෙනි පරාජිකා වශයෙන් තලකන්න පුළුවන් තරම් උද්දී හැන්දෑවේ කරගන්න මල පනින තැනක්, ඉරිපන්නුන් තැනක්, විචක්‍රමණය වෙන තැනක්. ඒ නිසා ආහාර නැතිකමක් නෙවෙයි මේ කතා කරන්නේ. කවුද දන්නේ කොතනදී මම මේ ඇති කියන්නේ? දරුවෝ ගමනේ දරුවෝ දෙමාපියෝ ගමනේ දරුවෝ හොඳට වළඳනවා. දුන්නට පස්සේ මල පැන්නට පස්සේ ඒක එක දවසක් නෙවෙයි දවසට තුන් සැරයයි ඒ වගේ අවුරුදු 100ක් ඉන්නකොට හිතනද මේ ශරීරෙට මොන කරදරයක්ද කියලා කියනකට කනවා කාපිරි ඇට්ටෝ ගෙදර ගියා වගේ කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා බීම ගැන කතා කරනම දෙයක් නැහැ බොන කට්ටිය ගැන මේ කතා කරන්න ගියොත් එහෙම බණ කියන්න හම්බ වෙන ගුටි කන්න වෙන්නේ ඒක හැම වීම ගෙවල් බලන්න අද හදලා තියෙන ගෙවල් මුළු ඇමරිකාම ආර්ථිකයේ ගියා දැන් අවුරුදු 6කට ඉස්සෙල්ලා මේ ගෙවල් වලට තියෙන ණයට අරගෙන ගෙවල් හදලා තන්නේ කර පචයක් හුලම් බබුලක් ගිහිල්ලා මුළු ආර්ථිකයම කඩලා ගියා. එක මිනිස්සෙක් අද ගියක් පදිංචි වුණොත් අවුරුදු 20ක් හඹරන්න ඕනේ ගෙට සල්ලි ගෙවල ඉවර කරන්න. කලාතුරකින් තමයි අවුරුදු 20කින් පුළුවන් වෙන්නේ ගෙට කඹරන්න. ඒ වෙනකොට ගේ ඉවරයි. හැම කෙනාටම ඕනේ අනිත් කෙනාට වැඩිය ලස්සනට අලුත් ගෘහ නිර්මාණ ශිල්ප සහිතව හදන්න ඒ සාරිපුත්‍ර සංඝයේ සඳහන් කරලා තියෙනවා ඔබට භාවනා කරන්න ගල්ලෙනක් හම්බුනොත් ධනෙස් දෙක තෙමෙන්නේ නැති මට්ටමේ තියෙනවා නම් ඔයින් එහාට වහන්න යන්න එපා ධනෙස් තෙමෙන මට්ටමක තියෙන ධනෙස් දෙක තෙමෙන්නේ නැත්තම් එච්චරයි ධනෙස් තෙමුණත් ගණන් ගන්න එපා කඳ හරියට වෙන්නේ නැත්තම් ඔච්චරයි කියලා යැපෙන්න පුළුවන් කියලා අද භාවනා මධ්‍යස්ථානවල තියෙන විකාර බැලුවොත් භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා බලාපොරොත්තු වෙන පහසුකම් ටික බැලුවොත් මිනිස්සුයෝ අන්තිම දුරලයි. යෝගාවචරය පාව. මොනවා හරි පොඩ්ඩක් අඩු පාඩුවක් කොහොමඩක්ක භාවනා කරගන්න බෑ. ගෙදර තියනා වගේම මේක තියෙන්න ඕනේ. ඉතින් සීනාසන වලට පුදුමාකාර බැහැියක් තියෙන්නේ. මොකද අපේ අම්මලාගෙන් ඇහුවොත් අපේ අත්තම්මලා උන්දලා කවදාකවත් මේ තරම් සැප විඳලා නැහැ. හැබැයි උන්දලා දීර්ඝායුෂ්කයි. හොඳල මේට වැඩි හොඳට හදා බෙදාගෙන කෑවා. අද ඔක්කොම සැප සම්පත් තියෙනවා. හැබැයි දිහා බලපුවම එක එක කා කොට වැටෙනවා. හැම කෙනාම අරයට වැඩි හොඳින් කරන්න හදනවා. ඒ නිසා මහ පොළොව දූෂී වෙලා තියෙන්නේ. මේ ගෙවල් කර්මාන්ත නිසා. කියලා වරක් නැහැ. බෙහෙත් ಜಾති ගත්තත් කිලෝරක් විතර බෙහෙත් ಜಾති නැහැ. හැබැයි අද විතර ලෙඩ තියෙන යුගයක් කවදාකවත් නැහැ. ඒ නිසා මේ සංඝයාගේ සිව්පසේ ගැනගෙන කල්පනා කරුවොත් සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවරේන ඉතරීතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී කියන විදිහට ලදයන් සිවුරකින් සතුට වීමත් ලදයන් සිවුරකින් සතුට වීමේ ගුණ කතා කිරීමෙත් ආර්ය වංශේ මේකයි බුදුහාමුදුර අපිට දීපු වංශේ බ්‍රහ්ම වංශේ අපි ඒක ඉක්මවලා මේ බුදුහාමුදුර දීපු ප්‍රතිඵල බලාපොරොත්තු වෙන හදනවා කියලා කියන්නේ කරන්න බෑ සන්තුට්ඨෝ හෝති ඉතරීතර පින්නපාතේන ඉතරීතර පින්නපාත සන්තුට්ඨ්‍යාච වන්නවාදී ලදයන් පින්නපාතකේ යැපියා ඒකල ඒ යදයන් පින්නපාතකේ යැපෙන්න පුළුවන්කම වර්ණනා කරන්න කියලා තියෙනවා. අරක නෑ මේක නෑ අර කැලි දාන්න ඕනේ මේ කැලි දාන්න ඕනේ දෙන්න තම්බලා දෙන බතක් කාලා වැඩි නිකන් හිටපන්. ඒක හරියක් නෑ. සන්තුට්ඨෝනි ඉතරි ඉතර සීනාසනේ ඉතරි ඉතර සීනාසන සන්තුට්ඨිය චවන්නවාලි මේ රුක්ක පොළ සීනාසෙත් තියෙනවා ගල්ලෙන් තියෙනවා නැත්නම් හතර පළ ඇඳපු ගෙවල් තියෙනවා මේ වාගේ නැත්නම් තනි පළේ ගත මොකක් හරි ලැබිච්ච දෙයින් සතුටු වෙනවා දැන් අල්ලපු ගෙදර එක්කලා ඉන්නේ කොහොනේ මට. ඒ හැන්දේ ඉන්නේ එක්කන ඕනෙක් මට. දිනයන් බෙහෙතකින් සතුට වෙන්න කියලා මේ බුදු දහමසේ පෙන්නන මේ කාමයාගේ තියෙන මේ වාල් ගතිය, අපිව වාල් කරන ගතිය, අපිව කඹරවන ගතිය, අපි දාස භාවයටපත් කරන හැටි, මේ දාස භාවයටපත් කරන්න මේ ජීවපතේ නිසා. අපි ළඟ මේ කුල ભેද, පන්ති ભેද, හේරම ભેද තියෙන මේ මේක නිසා යම් කෙනෙක් කවුරු හරි දන්නවනම් මේ ඕග හතර ඉස්සල්ලාම තියෙන මේ කාමෝගය කියන එක තේරුම් ගත්තොත් ඒක නැති කරන්න නෙවෙයි මේ සර්වචනංශය කතා කරන්නේ. ඒක අත්කිලමතාන් යෝගී. නැත්නම් සුඛෝපභෝගීත්වය. මේ පාරිභෝගිකත්වය. මේ තියෙනවට පාවිච්චි කරන ගතියේදී කොතෙන්ට එනකම් ප්‍රයෝජනෙ සලකනද කොතනින් එහාට කාමේ කාම ඕගයකට වැටෙනවද කියලා නොදන්න කෙනාට අටුවාචාරින් වහන්සේ නිසා කියනවා පෘථජ්ජනයයි කියලා. යම් කිසි කෙනෙක් දන්නවා මෙතෙන් යනකම් ප්‍රෝජනයි අර්ථය සිද්ධිය සලකන එහෙම නැත්නම් ප්‍රයෝජනෙ සලපාගෙන මෙතෙන් ඉහාට යනකොට මෙයාට තියෙනවා දැම්මම යන්නේ අතිශෝක්තිය පැත්තකට සුඛභෝගී පැත්තට හරියට මේ තන ගන්න කෙනාට කියනවා ආර්යනාංශය කියලා. එයා මේ සිවුරු නැතුව ජීවත් වෙනවා කියන එක නෙවෙයි. ඇතුන් සිවුරෙන් පුළුවන් තරම් සන්තෝෂ වෙන්න බලනවා. ධානය පිළිමිත් ඇඳුන් නැතුව ඉඳ හදනවා කියන එක නෙවෙයි. පිළිවහ ගන්න මට්ටමට සතර වෙනවා. ඉතින් එහාට ගිය ගමන් දන්නවා මේක පරිසර දූෂණයට බලපානවා. තරම් වෙන්නේ නැහැ. කෑම, තීනාසන, ගිලම්පස ප්‍රමාණ දැනගෙන පාවිච්චි කරනවා නම් විශේෂයෙන්ම කියන්නේ ප්‍රමාණය පන්නනකොට දැන් මම ඉන්නේ අතිශෝක්ති තැනක මම ඉන්නේ ඕනකට වැඩි සුඛෝභෝගී තැන කියලා දැනේදී හරියට දන්න ගැතිය තමයි අපි මේ භාවනාදී හුරු කරලා දෙන්න හදන්නේ. ඒක උරු කරලා දෙන්නේ මේ ශිවපශයට සම්බන්ධ කරලා නෙවෙයි අපි ගත්ත අරමුණට සම්බන්ධ කරලා ඒ අනුව අපට පුළුවන් පස්සේ මේ ශිවපශයට අපි මේක යොදන්නේ කොහොමද කියලා බලන්න. එතනදී පරෝපදේශ රහිතව මෙච්චරයි මෙහාට ඕනේ නැහැ කියන එක සතුටු වෙන්න තීන්දුව කරගන්න පුළුවන් කෙනා නම් ඒ කෙනාට ඉස්සරහට කවදාකවත් පරිසර දූෂණයක් කරන්න ඕනේ නැහැ, චිත්ත දූෂණයක් කරන්න ඕනේ නැහැ, පෘථිවි රත් කරන්න ඕනේ නැහැ. ප්‍රයෝජනෙ සලකලා වැඩ ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා මේ කාමෝග පිළිබඳව මම මේ කියපු එකම දෙයක්වත් ඔය එක්කෙනෙකුටවත් අලුත් දේවල් නෙවෙයි. ඒක මේ බණකදී මේ වාඩි කරවලා දිල් සමාදන් කරලා කරන්න කියලා දෙන්න ඕන එකක් නෙවෙයි. නමුත් මේ ටික දන්නේ නැතුව අපිට ඉදිරියට යන්න බැරි නිසා මෙච්චර අපි වෙලා අරගන්නවා. යමුත් යම් කිසි කෙනෙකුට මේ කාම ඕගය මේ ෂඩ වතුර මත්තම පැන්නට පස්සේ මම ඉන්නෙත් වතුරේ තමයි දැන් මේ තනමත්තක් ගිහිලා තියෙනවා දැන් කරමත්තක් ගිහිලා තියෙනවා දැන් ඉහෙමත්තක් ගිහිලා දැන් දැන්වත් අඩු ගන්න නතර වෙන් කියලා තේරුනොත් එයා ගොඩබිම දිහා බලනවානේ ආන්නේ ගොඩබිම බලන්න යන මනුස්සයාට බුදුරජාණන් කියන්නේ නික්කම්මේ ආනිසංස දන්නවා යා. නික්මීම වතුරෙන් මේ මහා සැඩ වතුරකට යන්නේ. අනිත් පැත්ත ඇහිලා ගොඩබිම දිහා බලන හද මිනිසයාට බුදු කෙනෙක් පේනවා. ආර්යයන් වහන්සේලා පේනවා. ඒක තමයි ශාසනය කියලා කියන්නේ. නමුත් වතුරේ තියෙන හැඩේ පල්ලට අදින ගතියක් තියෙනවා. ලෙස්සුවොත් වැටෙන්නේ වතුරට. ඒක නිසා යම් කිසි කෙනෙක් එතෙන්ට යනකම් ඉන්න ඕනේ. මොකද ජීවත් වෙන්න එක නැතුව බෑ. ඊට පස්සේ ගොඩ එන්න හදනවා නම් නැත්නම් කාමෝභයෙන් ආදීනව දැනගෙන ගොඩ එන්න හදනවා නම් ඒ කෙනාට තේරෙනවා ඒක කොහොල්ල බබත් එක කරපු සෙල්ලමක් වගේ බැඳෙන්න පුළුවන් වුණාට ගලවන්න අමාරුයි. අපි මෙතෙක්කල් රණ්ඩු කර කර ඊර්ෂ්‍යා කර කර අල්ලපු ගෙදරට වැඩිය මේ කාමය අල්ලන්න දැඟලුවාට කවදා හරි හිතුනොත් මේ කාමය කාම ඕගයක් පාටපත් වෙනවා මට හුස්ම ගන්න බැරි දැනකටපත් වෙනවා ඒ නිසා මම මේක පිළිබඳව යම්ම හික්මීමක් යම්ම ශික්ෂණයක් යම් ආකාරයක පිළිපැදීමක් අවශ්‍යයි කියලා කාමෙන් පොඩ්ඩක් එන්න බලන්න පුදුමාකාර අමාරුවක් තියෙනවා. තේරෙන්නේ කොහොමද බැඳිලා තියෙන්නේ කියලා. ඒක හරියට මේ පොළවට දේවල් ගුරුත්වාකර්ෂණයෙන් බැඳිලා තියෙනවා. උස්සන්න අමාරුයි. හැබැයි පේන්නේ මොකෙන්ද බැඳලා තියෙන්නේ කියලා. ඊට බොහෝමත්ම අමාරුයි මේ කාමෝභය. නමුත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරන්නේ ඕකට තමයි. අපි මේ හදා වඩා ගත්ත අපේ ප්‍රියමනාපදී පොඩ්ඩකට හරි වෙන් වෙන්න බෑ අපට. ඒ මන්දියට අරක අල්ල බදාගෙන ඒක සිප වැළඳ ගනිමින් ඒක දිනුනු පවසු කරමින් ගත කරන ජීවිතේ ඉනකොට භාවනා කරන්න වෙලාවක් නැහැ. වෙන දරකට ගිහිලා කරන්න වෙලාවක් නැහැ. මොකද මේ ප්‍රිය වස්තුන්ගෙන් නිශ්චල චංචල දේපල වලින් වෙන් වෙන්න වීම ඒ අර රට්ටපාල සූත්‍රයේ සඳහන් කරලා මරණයේදී සිද්ධ වෙන්නේ අකමැත්තේ. මේ උපයාගත්ත හදාගත්ත වස්තු වලින් මරණයේදීත් වෙන්නේ අකමැත්තෙන් නම් පණ තියෙද්දි මේ වස්තු වලින් අයින් වෙනවා කියන එකක් හිතන්න. කාමෝගේ තේරුම් අරගෙන කාමෝගෙන් පොඩ්ඩකට හෝ ඉෂ්ඨිතව වෙන් වෙන්න හදනවා කියන එක බුදු කෙනෙක් නැති ලෝකෙක වෙන්නේ නැහැ. මේ කිසිම ආගමක කියවලා බලන්න ඒක මේ කාමයාගේ ආධිනව පෙන්ලා දීලා තියෙනවා කියලා මේ දෙවියන් වහන්සේ ලෝකේ මිනිස්සයා සඳහායි. ඕන විදිහට සැප විඳින්න. හැබැයි මේ දෙයයන් අතර පොඩ්ඩයි යාචිකා කරන්න ඉච්චරයි කරන්න ඕනේ. එහෙව් ආගමක් තියෙන දැනක බුදුජාණන් වහන්සේ ඍජුව ප්‍රකාශ කරලා තියෙනවා. බුදුජාණන් වහන්සේගේ ඍජු ප්‍රතිපදාවක් විදිහට මේ කාමයාගේ ආධිනව තේරුම් ගන්න කටයුතු කෙරුවේ නැත්නම් බුදුන්වවත් ගොඩ ගන්න බෑ. ඒ නිසා ආධිනව සලකලා මේකෙන් ගොඩ වෙන්න බලපන් අඩු ගානේ తాවකාලිකව. නැත්නම් අයින් වෙන්න බලපන්. අන්නේ යන කෙනාට තමයි තේරෙන්නේ මෙච්චර ආශාවෙන් මේක වැදුවට එළියට යන්න ගිය දවසේ තේරෙනවා ඒක මොනම ඒ අපිම ප්‍රේම කරන එකෙක්වත් අපි නිවන් දකින්න ඕන කැමති නැහැ. උන් තමයි අපට තියෙන බරපතලම කොක්ක. ප්‍රේමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. කවදා හරි කවුරු හරි හිතලා තියනවාද අපි ප්‍රේම කර නැත්තන් ප්‍රේම නොකරපු දරින් අපිට දුකක් ඇවිල්ලා තියෙනවා කියලා. කද්දාවත් නැහැ. පැමිණිච්ච හරියක් අපිට දුක් ඇවිල්ලා තියෙන්නේ අපි හදාතනා වඩාගත්ත අපේම ප්‍රේමණීය වස්තුවලින්. ඒ නිසා බුදුරජාණන්සේ තර්කයෙන් පෙන්නලා දීලා තියෙනවා. අහපු නැති, දැකපු නැති, හිතපු නැති කිසිම දෙයකින් අපිට දුකක් ඇවිල්ලා තියෙනවද? එන්න හරියක් දුක් විඳලා තියෙන්නේ අපි ආහපු දැකපු විඳපු දන්න දේවල් වලින් විතරයි ඒ දේවල් තමයි ඔබ අල්ලාගෙන ඉන්නේ ඔබේ දේවල් තමයි අහුවෙලා තියෙන්නේ සිහි මොලේ ඇතු එහෙම නැත්නම් ලුණු මිරිස් කන මොලයක් තියෙනවා මේ උකුණෙකුයි තරම්වත් මේක මේ තරම වද දෙන එකෙන් 100ක් අයින් වෙන්න නෙවෙයි මේ කතා කරන්නේ පොඩ ඈත් වෙන්න බලන්න කියලා අබිනිෂ්ක්‍මණය කියන එක කිසිම පොතක නැහැ කිසිම පොතක නැහැ තියෙන්නේ බලා ගන්න හැටි විතරයි. ඉති බුදුරජාණන් වහන්සේ මෙහෙව් ලෝකයකට පහළ වෙලා රජගෙදරින් බහලා හිඟන තණ්ඩපත් වෙලා උන්වහන්සේ ඉන්ද්‍රකීලේ වගේ ගහලා අද දක්වාම අපිට කියලා දීලා තියෙනවා අම්බගෙන එක ලොකු දෙයක් තමයි. හැබැයි මැරෙන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඕකෙන් අයින් වෙන්න බලපන්. එහෙම නැත්නම් මැරෙන්නේ මොනව බලාගෙනද? මැරෙනකොට මොකද්ද ඔළුවට එන්නේ? ඒ අනුව ගිහිල්ලා ඉතින් එතන තැම්පත් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට හිතුනොත් යම් කිසි කෙනෙකුට අදහසක් පහළ වුණොත් පරිේශන මට්ටමකට හරි ගමන්නේ මේ කාමෙන් පොඩ්ඩක් අයින් වෙන්න ඕනේ කියලා. ජීවනට වැඩිය ඒක වටිනවා. කිසි කෙනෙක් ඒක දන්නේ අපි මේ මේ නිවන් ලැබුන්නේ ධ්‍යාන ලැබුන්නේ මාර්ගඵල ලැබුන්නේ කියලා මැරෙන්න හදනවා. ඔය සරුවචනාංශේ දකින්නේ මේ කාම ලෝකයෙන් පොඩ්ඩකට හරි වෙන් වෙන්න එකෙකුට හරි හිතනවා නම් එකියෙකුට හරි හිතනවා නම් ඒක නිවනට වැඩිය අමාරුයි. ඒක අමතක වුණාට පස්සේ තමයි අපි මේ භාවනා වැඩ පිළිවෙල හරියන්නේ නැහැ අපිට ප්‍රතිඵල ලැබුන්නේ නැහැ අපිට නිවන් ලැබුන්නේ නැහැ කියලා අඬන්නේ අඩු ගානේ භාවනා වැඩ පිළිවෙල නිසා తాවකාලිකව හරි කාමයෙන් පොඩ්ඩක් වෙන් වුණාන කියන එක දන්නවනම් අපි මේ ඉඳගෙන ඉන්නකොට මොන තරම් සැපක්ද කියලා හිතන්නේ කිසිම මිනිස්සෙකුට කිසිම සතෙකුට කරගන්න බැරි වැඩක් අපි කරලා තියෙන්නේ. අපේම ප්‍රිය වස්තු වලින් අපේම මනාපෙන් අයින් වෙලා අපි ඒක නැතුව කිසිම ප්‍රිය වස්තුකින් තොරව ඉඳගෙන ඉන්නවා සනීපෙට. ඉඳගෙන ඉන්නවා සමමිතිකව. ඉඳගෙන ඉන්නවා සැහැල්ලුව. ඔන්න ඔකටයි නිවන කියන්නේ. ඔන්නතර මොකක්වත් නැහැ. ඉතින් ඒක වෙනුවට මට රැස්වීදුනේ නැහැනේ තාම මට දිබ්බ චක්කු ඥානෙ පහළුනේ නැහැනේ මට චක් මේ ධ්‍යාන ලැබුන්නේ නැහැනේ කියලා නටන්න හදනවා නම් ඒ අර කාමයේ දීලා ඇවිල්ලා තව මොකද්දෝ ටිකක් අල්ලගෙන බදාගෙන නටන්න හදනවා. ඒක තමයි යෝපස්සේ කියන මේ භවෝග, දිට්ඨෝග, අවිජ්ජෝග කියලා කියන්නේ ඒ ටික. ඒක නිසා පළවෙනියෙන්ම අපි මේ කතා කරන කාමයෙන් වෙන්වීම වෙන් වෙච්ච පමණින්ම නැත්නම් වෙන්වීමම නිවනක් හා සමානයි කියලා හිතනවා නම් අපි මේ ඉන්න හැම චිත්තක්ෂණයකම අපිට සතුට වෙන්න පුළුවන්. අපි සීලක ඉන්නේ. අපිට මෙදී පවක් කරන්න අවස්ථාවක් නැහැ. ඒ කියනවා සත්‍යයක් මරන්න අවස්ථාවක් නැහැ. හොරකමක් කරන්න අවස්ථාවක් නැහැ මොකද අනුන් දෙන දෙයක් කාලානේ ඉන්නේ. කාමීත්‍යජාලය කරන්න අවස්ථාවක් නැහැ මේකේ. බොරු කියනවා මේ සත්‍යන පරිසෝචන තියා වචනයක් කතා කරන්න එපයි කියලා කියනවා. කාටද දෙන්න පුළන්නේ මේම සාතිකයක්. ඒ නිසා කවදා හරි දන්නවනේ මේ කාමයෙන් විනාඩියකට හෝ තප්පරයකට හෝ චිත්තක්ෂණයකට හෝ වෙන් වෙන්න ගත්තනම් අදිෂ්ඨානයක් ඒක මේ තඩ වතුරට මහා හෙන පහරක් මේ දේ කරගත්ත කෙනා නිවන් දකින්නවා කියන එක එච්චර අමාරු නෑ. හැබැයි ඒ යට වීම මේ භවෝග දිත්තෝග අවිජ්ජෝග තියෙන නිසා මේ ප්‍රකාශය කෙලින්ම කියන්න අමාරු. නමුත් වැද්දගත්ම දේ තමයි අපේ ජීවිතේ අපිට මේ අපි උපයා ගන්නලා කාම වස්තුවෙන් తాවකාලිකව වෙන් වෙන්න හිතෙච්ච එක. ඒකත් මම කියනවා මේක අපේ දක්ෂකමක් නෙක බුදුහාමුදුරන්ගේ දක්ෂකමක්. බුදුහාමුදුරන් නොහිතෙන් අපිට කදාකත් හිතෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරන් කරලා පිටුවේ නැත්තම් අපිට කරලා බලන්නත් බෑ. ධර්මය හැවුවේ නැත්තම් කරන්නත් බෑ. ඒ මොකද අපේ නෑයෝ අපට කියන දේවල් ඇහෙනකොට තේරෙනවා. ඒගොල්ලෝ කොච්චර බුද්ධ ඝම් කිව්වත් ඒගොල්ලෝ මේක කරලා බලන්න කුසල ඡන්දයක් ඇති කරන්නේ එක පවා හිතන්නේ මුස්පීතු කාලකන්ණි පසුබාහන සමාජශීලී නොවන හැංගෙන්න හදන එකක් කියලා. බුදු දානතර වචන හතකින් බැන්න බමුණෝ අජකුච්චෝ අරසරසෝ අකිරිය වාදෝ අපගබ්බෝ ඔබ වහන්සේ දේශනා කරන ධර්මයේ කිසිම රසක් අඳුන නැති ධර්මයක්. නිෂ්ක්‍රිය කරන ධර්මයක්. නාස්තික වාදයක්. ගබ්ස කරන ධර්මයක්. මිච්ඡර ලෝක මිනිස්සු සැප හොයද්දි මොනවද මේ මුස්පින්දු කතා කතා කරන්නේ කියලා කෙලිම බුදුරජාණන්සත් ඇවිල්ලා බැන්නා. අපේ නෑයොත් ඔය ටිකව තමයි අපිට කියන්නේ. මෙච්චර මේ වස්තු භෝගේ තියද්දි මේක ඉඳලා කාලා බිලා රැයට කාලා බුදියාගෙන ඉල්ලකෝ මේ ගිහිල්ලා මොනවටද මේ බඩගින්නේ තැප තැප ඉන්නේ කියලා අපේ යාළුවෝ ගීන එක දිහා බලනකොට පේනවා අපිට දෙන්න ඕනේ ඒගොල්ලන්ට අදහස නමුත් දෙන්න කොච්චර අමාරුද කියලා බලන්න. ඒගොල්ලෝ යකින් කොච්චර අන්ධද කියලා බලන්න. කොච්චර බීරිද කියලා බලන්න. කොච්චර විරුද්ධව කතා කරනවද කියලා බලන්න. ඉතින් අපි ඔතනදී හිටියේ. අද ඔය පැහියෝ වගේ අපි ගෑ ගැහුවට ඒ නෑ පරකුරේ තමයි අපි හිටියේ. දැන් අපිට ඒක හම්බෙලා තියෙනවා. මේකට ලොකු සාංචි ඉන්න කාලෙක මේක සාසන සම්පත්තියක්. අපිට විවේකී වෙවිලා සීලයක් අරගෙන <clears throat> සමාදන් වෙලා වාඩි වෙලා සතුට වෙන්න පුළුවන්. අපිට සාසනයක් හම්බෙලා තියෙනවා. අපි සාසනේ යම් යම් පියවර ඉදිරියට ආරම්භ තියෙනවා. කාමේ අපි අයින් කරන්න හිතලා තියෙන එක අපිට සාක්ෂාත් වෙලා තියෙනවා తాවකාලිකව. ඒ ක්ෂණ සම්පත්තිය අපි කාමෝග සම්බන්ධව යම් පියවරක් කරන් තියෙනවා. ඒක තමයි මේ සැපේ. මේක මේක කාදාකත් යෝගාචර පිළිගන්න කැමති නෑනේ. යෝගාචර කිව්වොත් මේ හොඳට පట్టල වාඩි වෙලා වාඩි වෙලා ඉන්න කයට හිත ගැනීම නිවන වගේ කියලා ඒගොල්ලෝ කියන කී එහෙනම් නිවන නිකන් කංකුම් වගේ නේද ස්වාමීන් වහන්සේ. මේ බොහොම ලාභ මේක ලේසි දෙයක් නේ කොහොම මේ කරන්නේ කියලා. මෙන්න මේ පැත්තෙන් දාලා බලන්න. මේ ඉන්න කවුරු හරි එකම චිත්තක්ෂණයකට හෝ මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන දැනුම ලැබුවා නම් එනක අත්දැකීම ලැබුවා නම් හැඟීම ලැබුවා නම් ඒ අයක ප්‍රත්‍යක්ෂණය කරා නම් මම මේ මිටි ඇත්තටම මේ කය විතරයි කියලා. එයාට කවමදාකවත් මොනම හේතුකින්වත් බාහිර ලෝකෙ ගැන හැඟීමක් තියෙන්න බෑනේ කයට හිත ගත්තට පස්සේ. ඒ කියන්නේ මුළු ලෝකෙම දන් දීලානේ. ඉතින් බලන්න කයට හිත ගන්න බැරි මොකද ලෝකෙ පිළිබඳ අපිට තියෙන තාම කෑදරකම. එක්ක අතීත වශයෙන් ලෝක ගැන හිතන නැත්නම් අනාගත වශයෙන් ලෝක හිතන නැත්නම් අතන පිළිබඳ වශයෙන් ලෝක හිතන නැත්නම් අරගෙන මේක නැගෙන හිත හිතා ඉන්නවා. ඒක නිසා අපි කියන විශාල ප්‍රශ්නයක් අපිට තියෙනවා. මේ හිත හිතින්නේ නැහැ නේ කයි. ඒ කියන්නේ චිත්තක්ෂණයකටවත් මේ ලෝකය මේ කාමය මේ බාහිරේ අමතක කරන්න බෑ. ඒ නිසා අමතක කිරීමේ ප්‍රධානම සාක්ෂිය තමයි හිත කයට ඇවිල්ලා ඒක සම්පත්තියක් විදිහට සලකනවා. ඒක හුදකලාවක් විදිහට සලකනවා. ඒක විවේකයක් විදිහට සලකනවා. ඒක විශ්‍රාමයක් විදිහට සලකනවා සතුට වෙනවා නම් ඒ සතුට බුදුහාමුදුරගේ සතුටමයි. බුදුන් එක්කයි අපි එතකොට ඉන්නේ. ඒ තරම් මේ කිසි වියදමක් නැතුව කරන්න පුළුවන් දේ තියේදී යන්න බැරි මොකද අපේ හිත චපලව හෝ කෙලින් ලෝකයක් එක්ක බැඳීම් හිතෙන්වත් ගලවන්න කැමති නැහැ. ඉතින් හරියට අහනවා කොහොමද මේ හිතිවි නතර කරන්නේ කොහොමද වේදනාව නතර කරන්නේ කොහොමද ශබ්ද ඇහෙනක නතර කරන්නේ ඉතින් ඒකට තියනද වෙනම යන්ත්‍රයක් එහෙමද තියනද වෙනම මේ මේ ඔපරේෂන් එකක් එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් එහෙම නැත්නම් පෙත්තක් අනේ තියනනම් කීය හරි දීලා ගන්නම් කියලා ඉතින් බුදුහාම කියන්නේ ඒක නෙමෙයි තියෙන්නේ මේ කයේ හිත තියපන්. කයේ හිත තියෙන හැම චිත්තක්ෂණයකම හිතවිලි නෑ. කයේ හිත තියෙන හැම චිත්තක්ෂණයකම වේදනාවක් නෑ. කයේ හිත තියෙන හැම චිත්තක්ෂණයක සත්වල කරදරයක් නෑ. ලෝකෙන් අයින් වෙලා දවසකට එක චිත්තක්ෂණයක් බලපම් පුළුවන් නම් මේ කයේ තියාගෙන ඉන්න. ඉතින් ඒක මිනිස්සුකෙන් ඉල්ලන්න වටින දෙයක් නෙමෙයි. මේක මේ කරන්න බැරි දෙයක්වත්, ඉන්ද්‍රජාලයක්වත්, මායාවක්වත්, පෙර ආත්මේ සුදුසුකම් වලින් කරන දෙයක්වත්, බෞද්ධ වෙන්න නැතුව කරන්න බැරි දෙයක්වත් නෙමෙයිනේ. ඉතින් මුළු භාවනා වැඩපිළිවෙලම අපි නිතරම මතක් කරන්නේ අරක එපා මේක එපා කියන්න එපා. පටල වාඩි වෙලා මේ පටලෙ පිළිබඳ සතුට වෙන්නකෝ. හොඳට පටල වෙලා වාඩි වෙන්න සමමිතිකව සමබර. ඊට පස්සේ ඒක තියෙන සහැල්ලුව බලන්න. ඒක තමයි සාසන සම්පත්තිය කියන්නේ. ඒ සහැල්ලුව තුළ ලෝකේ නෑනේ. අතීත නාගතේ නෑ. අතර මෙතන නෑ. මේක අගය කරනවා නම් එහෙනම් මම අද අද චිත්තක්ෂණ දාව. හෙට මම දෙකක් කරනවා. තුනක් කරනවා කිව්වොත් අපිට කොච්චර ක්‍රම සහ විදි තියෙනවද? මේ කාමෝගයට දෙන ඍජු උත්තරේ වශයෙන් හිත ඇතුළට හරව ගන්න. කාමෝගේ කියන්නේ හිතන්නකො පිටට යන හිත කියලා. බාහිර දුවට හිත කාමෝගේ. ඒක දුවන්නේ බොහොම තර වේගෙන්නේ. බුදුහාමුදුරුවෝ දෙනවා ඒක නරක පෙන්වන විතරක් නෙවෙයි. ඒකට විකල්පයක් දෙනවා. ඇතුළේ හිත තියන්න. වාඩි වෙලා ඉන්න ඉරියව්වේ හිත තියන්න. සක්මන් කරනකොට සක්මන් කරන බව දැනගන්න. නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බව දැනගන්න. හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න බව දැනගන්න. දැනගත්තොත් ඔන්න තමයි තේරෙයි. ඒ දැනගන්න හිතේ ලෝකය පිළිබඳ සම්බන්ධයක් නැහැ. ඉතින් පුළුවන්ද හිතනවාද අම්මා කෙනෙකුට පුතාට හිත කය ඇතුලේ කියලා දෙන්න. නැත්නම් තාම ප්‍රිය කරන පුතෙකුට පුළුවන්ද අම්මට කියලා හිත ඇතුලට අම්මට කන පැරින්න ගන්නවා කය හිත මන් තියන ඔබේ කය ඇතුලේ ඕම් බලපන් තියනවා කියලා මැජික් කරලා වෙනවා පුළුවන්ද? මොකද්ද ඔය කියන පිය පුතු සම්බන්ධය ඒකට? එද මම ඊටාම පිය කරන කෙනාට මම අදිස්ථාන කරන්න පුළුවන් ද උඹ ඒක පිට නොයාවා කයෙන් පවතිවා කියලා. බුදුහාමුදුරන්වත් බෑ. බුදුහාමුදුරන්වත් බෑ. පුළුවන් නම් බුදුහාමුදුරෝ පුංචි රාහුල හාමුදුරට ඔය දෙල්ලම කරලා බෙන්නනවා. නමුත් මට පුළුවන් බුදුහාමුදුරන්ට බැරි දෙයක් කරන්න. මොකද්ද මේ කාමෝගයට මෙච්චර වට කරගෙන ලෝකයට වදින කාමෝගයට පරිේශන වට්ටමින් පුළුවන් කොච්චර හිත පිටියත් එක චිත්තක්ෂණයකට කයෙහි හිත තියලා මොන ඉරියව්වක ප්‍රශ්නයක් නැහැ. අපි ගොඩක් වෙලාට මේ වගේ වෙලාවට ගන්නවා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. මොකද චේතනාපූර්වක කය හොල්ලන්නේ නැතුව හොඳට පట్టල වෙලා ඇක්ලික වහගෙන මම දැන් මෙතන ඉන්නවා. සියලුම කාම ඕගොල්ලන්ට උත්තරේ එතන තියෙනවා. ඊගාවට තියෙන ප්‍රශ්න තමයි මෙතන ඉන්නේ මම හිතන්නේ ඔක්කොමලා ඒ කියන මට්ටමට ඇවිල්ලා ඉන්නවයි කියලා මම හිතනවා. ඊගාට දෙන්නේ එකයි මුළු කමටහන සුද්ධ කරන්නේ තව එක චිත්තක්ෂණයක් කියලා දිනු. තව එක චිත්තක්ෂණයක් හිටපන්. ඔය මොනම දෙයක්වත් ගැන කල්පනා කරන්න එපා. හිතවිලි ඇලිය පළච්චාවයි. වේදනාව ඇලිය පළච්චාවයි. සද්ද ඇලිය පළච්චාවයි. සද්ද ගියාට පස්සේ හරි ආයෙවිලා තියාගන්නයි කියලා. මේ බුදුජානහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ කාමෝගයේ තියෙන බරපතලකම දැනගෙන නැත්නම් මේ කාමෝගයේ තියෙන භූවල්ලෙක් වගේ ඇවිල්ලා අපි වට කරගෙන ඉන්න බව දැනගෙන කාමෝගයෙන් අයින් වෙන්න කල්පනා කරන එකට කියනවා කාම සංකල්ප වෙනුවට නෙක්ඛම්ම සංකල්පය ගන්නවා කියලා ආශ්‍රක මාර්ගයට මම මේ මතක් කරන්නේ සම්මා සංකප්ප කියනකොට කාම සංකප්ප වෙනුවට නෙක්ඛම්ම සංකප්පේ කාම සංකප්ප කියන්නේ අතීතය ගැන හිතනවා අනාගතය ගැන හිතනවා මෙතන ඉඳගෙන අතන ගැන හිතනවා තමන් වෙනුවට අනුන් ගැන හිතන ඔක්කොම වැටෙනවා කාම සංකප්ප වලට ඒ වෙනුවට නෙක්කම්ම සංකප්පේ කියන්නේ එක චිත්තක්ෂණ කරලා බලන කොහොමනම් මම බලනවද? කරන පස්සේ ඔය ඔය බයිලගියක ඉන්න හම්බෙන්නේ නැහැ. දැන් පණ 100 දිව ගෙඩිය පිටින්ම මට පුළුවන් ද අතීතයට අනාගතයට නෑ දැන් කියන්න. අතන වෙනුවට මෙතන කියන්න. අරයා මේ වෙනුවට මම කියන්න මම දැන් මෙතන. ඕකට කියනවා ඒ කාමෝගයේ කැපීමේ බරපතලම ආයුධය. ඒකට කියනවා මෝග පතල කපන යගදාව කියලා. මෝහ පටල කපන යගදාව ඒක බැරි කෙනෙක් ඉන්නවනම් මේ ස්වභාවය යාගෙන බලාපොරොත්තු තියන්න අමාරුයි භාවනාවේ. ඒ කියන්නේ භාවනට අභෞවිය කෙනෙක්. යම් කිසි කෙනෙකුට ඒක කරන්න පුළුවන් නම් එයා කොහොමඩක්වත් මේ ජීවිතේ නිවන් දකින්න තරම් පිං ඇති කෙනෙක්. එයාට කියලා දෙන්න තියෙන්නේ මේක කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා. ණයට ගන්න බෑ. හොරකම් කරලා ගන්න බෑ. නැවත නැවත නැවත නැවත මේ වර්තමානයේ හිත පවත්තන්න පවත්නකොට කාමෝගේ සීර්ඝ දීර්ඝ කාලිනක ප්‍රශ්නයකට උත්තරය ලැබෙනවා හැකි සංඥාව මාර්ගේ. සීරසියක් නෙවෙයි මට මේක කළ හැකි කියලා. එතකොටම එකක් තේරෙනවා ඇයි කරන්න බැරි දැන් කාමේ නෑ දැන් මං කාමේ අතහැරලා තියෙන්නේ. කාම සංඥාව නිසා. සතියෙන් ඉන්නේ නැති හැම වෙලාවෙම හිතට වද දෙන ඔක්කොටම පොදියක් දාලා කියනවා කාම සංඥාව කියලා. ඒ කියන්නේ එතකොට මේ මගේ දුව ඇවිල්ලා මට කරදර කරනවා නෙමෙයි දුව පිළිබඳ මතකයයි කරදර කරන්නේ. රත්තරන් ඇවිල්ලා කරදර කරනවා නෙමෙයි රත්තරන් පිළිබඳ මතකයයි මට කරදර කරන්නේ. හරක් අස්සයෝ ඇත්තු ඒව කරදර කරන්නේ මට. ඒක පිළිබඳ සංඥාව. වස්තු භෝග පිළිබඳ සංඥාව. බුදුජානනාංශය සඳහන් කළා තියෙනවා කාමයෙන් වෙන් වෙච්ච බවට යෝගාවචරයට ලකුණු දෙකක් ගන්න පුළුවන් එකක් තමයි කයේ හිත තියෙනවා එහෙම නැත්නම් නීවරණ ටික පේනවා මේ දෙකම විශාල ජයග්‍රහණයක් කාමයේ අතහැරියක් යන. කවුද යෝගාවචරෝ කැමති වෙන්නේ? නීවරණයක හිත ඉන්නා බව දැන ගැනීම ලොකු ජයග්‍රහණයක් කියලා මෙතන ඉන්න කවුරක්වත් පිළිගන්න කැමති නැහැ. නීවරණයක හිත තියනවා කියන්නේ කාමේ නෑ. කාම සංඥාවේ තියෙන්නේ. නිසා නීවරණ ගැන දැනගන්න බෑ. ඔය හාල් ගන්න ගමන් අමුදරුවන් එක්ක ඉන්න ගමන්. මෙහි ආපු ගමන් කාමය වෙනුවට මේ කාම සංඥාව අපේ හිතට එනවා. ඒ කාම සංඥාව දැනගන්නකොට හිතන්නේ මේ කාමයේ අතහැරපු නිසයි කාම සංඥාවේ නිසා නීවරණත් එක්ක ওই තරම්ම ජම්මාන්තර වෛරකමක් කරන්න නරකයි. දැන් කාමේ නෑ. දැන් තියෙන කාම සංඥාවක්. ඒ මගේ අබිනිෂ්ක්‍මණයට හම්බෙච්ච පළවෙනි තෑග්ග. මට කියන ප්‍රධාන සාක්ෂිය තමයි කාමේ නෑ කාම සංඥාව දිනවා. ඒකටත් වැඩි සමහරලාට හිත වර්තමාන අරමුණේම පිහිටනවා. ඒ නිසා Taman ළඟට එන නීවරණ එහෙම නැත්නම් මේ කාමයේ කාම සංඥාව ආවට පස්සේ ඒ කියන්නේ ද්වේෂයෙන් බලන්නේ නැතුව මේ කාමේ නැතිවෙච්ච බවට ලකුණක් කියලා භාවනා කරන්න පටන් අරගත්තොත් එයා කාමෝගය දෙවිදියකට කපනවා කාම ගුණ කැපීම වශයෙන් ගිහිගේ නික්මීමෙන් ලබන කාය විවේකේ ඔක්කොම අපිට දැන් ලැබිලා තියෙනවා දෙක ඒ අනුව පිටිපස්සේ අභාගන එන නීවරණ ප්‍රශ්නේ. නිතරම කාමච්ඡන්දේ කරදර කරනවා. කාමෙන් නෙමෙයි කරදර කරන්නේ. දැන් කාමච්ඡන්දේ. එසේ ව්‍යාපාදයෙන් කරදර කරනවා. ඉඳගෙන ඉන්නේ ඉරියව්ව හැපනේ. මැස්සෝ චර්චුරු ගන්නවා. කහිනවා. මෙහෙම වහිනවා. දැන් මේ දවස්වල වැස්ස නැහැ. මොන්නව හරි එකකින් ඇවිල්ලා මේකට පහුරු ගන්න ඒකට ව්‍යාපාරය. එහෙනම් කාමච්ඡන්දයක් ව්‍යාපාදයක් නැත්නම් බබා දොයි. මේ සක්මන් කරනකොට නිින්ද යනවා. භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ ඒ අලුත්ම කලාවක් ඉගෙන ගන්නවා මේ ඉඳගෙන බුදින ක්‍රමය. කොට්ට ඕනේ නැහැ, මෙට්ට ඕනේ නැහැ. ඉඳගෙන බුදින ක්‍රමය ඉගෙන ගත්තේ කොහොමද කියලා හවලු යාළුවෙක් ගිහිල්ලා අරාබිකරේ භාවනා කරනකොට හම්බෙච්ච වෙලාවක පැත්ත කරලා භාවනා කරනකොට බෙල්ල පාත් වෙලා ඉන්නවා. ඉතින් අරාබිකාරේ කවලු කොහෙන්ද මචං උඹ මේ ඉඳගෙන බුදින ක්‍රමය ඉගෙන ගත්තේ කියලා. මොකද අර යම් වෙලාවක භාවනා කරන කෙනාගේ කාමච්ඡන්ද ව්‍යාපාද පොඩ්ඩක් තුනි වෙච්ච ගම කිසිම තියාගෙන බෑ ඔළුව. කඳ තියාගෙනවත් බෑ ඒක නැවෙනවා. ඉතින් මේක හොඳ ලකුණුම. කාමේ නැ කාමේ ඉන්නකම් අපි පුම්බගෙන වීෂේ බොඩිය තියාගෙන සපත්තු දාගෙන ටයි දාගෙන ඔය එයාපෝට් එකට පොඩ්ඩක් ගිහලා බලන්න ඒ කට්ටිය මේ කාමෙන් පුම්බගෙන ඉන්න හැටි නිතිමතක් පලාතක ළඟ හිට මිනිහටත් නින්ද යන්න දෙන්නේ නැහැ. ඒ තමයි කාමයාගේ ලක්ෂණ. කාමයේ හෝ ද්වේෂයේ තියෙන කිසි කෙනෙකුට නින්දයක් නැහැ. එහෙනම් යම් වෙලාවක කාමයේ හෝ කාම ඡන්දේ හෝ ද්වේෂයේ নিকමට හරි පොඩ්ඩක් ඔළුව පාත් කරපු ගමන් ඇඟ කොහෙද තියෙන්නේ වැක්කෙන්න පටන් ගන්නවා. තීන මිද්දේ ඉන්න පටන් ගන්නවා. ඒ වගේම මෙතන ඉඳගෙන ඊය ගැන කල්පනා කරනවා. මේ කණ්ඩත් දීලා බොණ්ඩත් දීලා භාවනා කරපන් කියලා කෝට්ටේකුත් දීලා හිලුත් දීලා ඔක්කොම දීලා තියෙන්නේ. ඒ ඉඳගෙන ෂෝක් එකට පట్టල වෙලා ඊයේ ගැන කල්පනා කරනවා. එහෙනම් ඔහොම ඉඳලා හරියන්නේ නැහැ නේ මම දරුවෝ ගැන දෙහිලා හෙට ගැන කල්පනා කරන ඕන්න පටන් ගන්නවා. ඉතින් ඒකල හිතනවා ඒවා පින් කියලා හිතනවා. මේ දරුවන් කෙරෙන අනුකම්පාවෙන් මම හෙට ගැන කල්පනා කරන්නේ. එහෙනම් වෙච්ච වැරදි ගැන කල්පනා කරන එක පිටි පිනක් නේ. කවුරුත් හිතන්නේ ඒක මේ නීවරණයක් කියලා. ඉතින් වැඩිම අර විවේකයක් හම්බෙච්ච ගම ඒ හිත අතීත සනාගතර පයින්. නැත්නම් සැක හිතනවා මේ ඉඳගෙන මේ ඉඳගෙන ඉන්න බව දන්නේ ඔය තරම්ම ලොකු දෙයක් නම් එනං අපේ අම්මේ කී දිනේ නිවන් දකින්න බාද ඕක වෙන්න බෑ. මේ ආනාපානවත් අඩුවන කියලා දෙන්නේ නැහැ නේ කියලා ඔන්න අහන්න. ඊට පස්සේ ආනාපාන කිව්වොත් එහෙම නෑ. එහෙම ඉඳගෙන ඉන්නකොට ඇතුලේ ආනාපානුවත් පේන දේ ඒක බං ආනාපානියන උලන්නේ. ඉතින් හුලන් දිහා බලන්න ඔය තරම් දීර්ඝ නෛර්යානික සීසද්ධාත්මක අවබෝධ කරන්න පුළුවන්ද? ඒක වෙන්න බෑ. නෑ ඕට වැඩි මොකක් හරි තව ගැඹුරු එකක් ඇති කියලා. කිසිම කෙනෙක් හිතන්නේ මේ නිවන නැත්තම් මේ මේ යථාර්ථය නැත්තම් මේ ඇති හැටි මෙච්චර සරලයි කියලා. යන දවසේ පුදුමයි මේ මේ වැඩමලියදී උනත් ඇහුවොත් ස්වාමීන් වහන්සේ අපි දැන් දවස් පහක් හිටියා කමටහනක් දෙන්න බැරිද? ගෙදර ගිහිල්ලවත් අඩු ගානේ භාවනා කරන්න මේ දවස් හතරම ඉවරයි. මොනම දෙයක්වත් වෙලා නැහැ. යන දවසේවත් අඩු ගානේ ඉල්ලනවා කමටහනක් දෙන්න ස්වාමීන් වහන්සේ. නැත්නම් ඇත්තටම කියන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් මෙතෙන් යන්නේ නිකහිනවන් කියලාද කියන්නේ? මොනවාක් කරනව වඩලා නිකහිනවන් කියලා කියන්නේ. ඒක හරි නෑනේ. ඔය දෙන අරගෙන මේ උඩරට බෙරයක් අහනකොට වට්ටක් නැතුන් නැතුවත් නිවන් දකින්න බැරිද? කොඩිය කරගෙන සාදු කියකිය වටේ ඇවිදිනකොට නිවන් දකින්න බැරිද? මල් වට්ටි අරගෙන සාදු සාදු කියලා යනකොට නිවන් දකින්න බැද්ද කිජ්ජු හොල්ලනකොට නිවන් දකින්න බැද්ද කියලා ඉතින් අර අර විචිකිච්ඡාවක් ඇති කරගන්නවා මේ යමක් නොකර සිටීම තමයි ලොකුම කුල කුසලයේ කුසල මේ ධම්මභාව සකරණම් කියන එක කවුරුත් පිළිගන්න කැමති නැහැ. ඒ නිසා කාමයේ වෙනුවට එන කාම සංඥාවට විශාල ඉඩ පාඩුකම් ලැබෙනවා. ඒක ඇත්තටම අවිජ්ජාෝගයට වැටෙන්නේ භයානක දෙයක්. නමුත් යෝගාවචරය විතරයි ඒක දන්නේ. අපේ ගෙදරින් අපේ නෑයින්ද ඒක අදාළ නෑ. මොකද ඒගොල්ලෝ කාමයේ ගිහිල්ලා ගත කරන්නේ. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? අපිට ඔය ප්‍රශ්න නෑ. උඹලා මේ භාවනා කරන්නේ මේ අලුතෙන් වචනයක් හොයන අයලා තියෙනවා. නීවරණ කියලා. කොයි කඩේද ගන්න දිනක උඹලට බිච්චු. ඌව බව අපි පොත්වලවත් නැහැ. අපිට ප්‍රශ්න උනේ නෑනේ. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ ඔය ඔය නීවරණ ප්‍රශ්නයක් එන්නේ නැහැ නේද? ගෙදරින්ලා කාලා බුදිය ගත්තා නරයට. කවුද කිව්වේ භාවනා කරන්න යන්න කියලා? ඉතින් ඒගොල්ලෝ අපි දිහා උප්පන්න දේ කරනවා, විවේචනය කරනවා. යෝගාවචරය දන්නවනම් ඒ කාමච්චි කාමයේ අයින් කරපු නිසා එන කාම සංඥාවක් මේ ඒක බුදුජානනාචේ දන්න දෙයක්. දැන් මට ඇවිල්ලා තියෙන කනගාටු වෙන්න එපා. හොඳට ඒක දැක ගන්න. ඒ වෙනුවට එකම උත්තරේ තියෙනවා. කාමච්ඡන්දියාවත්, ව්‍යාපාදයාවත්, තීන මිද්‍යාවත්, උද්ධච්ච කුච්චාවත්, විචිකිච්ඡාවත් වර්තමානට හිත ගන්නවා. නම් දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා හිත ගත්ත ගමන් ඔය කිසිම නීවරණයකට එන්න බෑ. ඒ කියන්නේ සදාකාලිකව නෙවෙයි ඒ චිත්තක්ෂණේ. ඉතින් යෝගාවචරයා තමන්ගේ ක්‍රම සාවිදි කල්පනා කරලා ওই සද්ද වලට හිත බලච්චාවේ ගියාට කමන්නේ ඉවරුණාට පස්සේ හෝ ඊට වැඩි එක චිත්තක්ෂණයක් මං හිතේ වර්තමාන ජීයනවා කිව්වොත් ඒ රූප කර්මස්ථානයේ හිත පැවැත්වීමම නැත්නම් ඉන්නේ ඉරියව්වේ හිත පැවැත්වීමම නැත්නම් අපි කියමු හිතගෙන ඉන්නකොට හිත වාඩි වෙලා ඉන්න බව දැනගන්නකොට ඇතුලේ මේ ඒක ඇතුලේ තියෙන හුස්ම ගන්නවා කියන එක දැනෙන ගතියම නැත්නම් මේ ආශ්වාසය කරනවා ප්‍රශ්වාසය නැහැ. ප්‍රශ්වාසය කරලා ආශ්වාසය නැහැ කියලා දන්න ගතියම කාමෝගයට දෙන ප්‍රධානම උත්තරය. ඒක තියෙනකම් කාමෝගේ නැහැ. ඊට පස්සේ ඇවිදින්න යනවා සක්මන් කරනවා මම ඉඳගෙන නෙවෙයි මං ඉන්නේ දැන් ඇවිදින්න කියලා දන්නා තාක්කල් කාමෝගේට ඉඩක් ඉඩක් නැහැ ඒ ඇවිදින ගමන් Taman දන්නවා ඉඳගෙන හිටියනම් මේ මේ මේ මෙතෙන් හැප්පෙන්නේ දැන් ඇවිදිනකොට මට හැප්පෙන්නේ මේ පතුල් දෙක කියලා විස්තර දන්නා තාක්කල් ඉරියව්වෙම විස්තරනේ කාමෝගේට එන්නේ නැහැ ඊට පස්සේ ගිහිල්ලා අපි දාන ටික ගන්න කියලා පොලිමේ හිටගෙන ඉන්නකොට මම දැන් ඉඳගෙනත් නෙමෙයි මම විදිමත හිතගෙන ඉන්නේ. ආ මේ හිතගෙන ඉනකොට මෙහෙමයි දැනෙන්නේ කියලා දන්නවනේ. ඒ දැනෙන අත්දැකීම තුළ ඒ ආරෝපමාන චිත්තක්ෂණ තුළ මොනම කාමෝගයක්වත් නැහැ. මේ සත්‍ය වැඩි වල 10 කියලා බුදිය ගත්තට පස්සේ මගේ ඇඳේ තියෙන ඇඟ මෙන්න මේ විදියට කේල් ගන්නක් කපලා දාලා වගේ තියෙන්නේ. මම ඒක දන්නවා මම බුදියගෙන ඉන්නේ කියලා මම හිතගෙන නෙවෙයි. මම බුද්ධි නිදාගෙන මේ හිට මේ ඇවිදින්න නෙවෙයි ඉඳගෙන නිදාගෙන ඉන්න. ඉතින් ওই ටික හතර දැනගන්න 100 100ක් නෙවෙයි මම මේ කල කරන. පැය 24ම නෙවෙයි. වෙනදට වැඩි ටිකක්. වෙනදටදී චිත්තක්ෂණයක්. ප්‍රධාන හතර ඉරියවට අමතරව ඉරියව් ගොඩක් තියෙනවා. ඒවට කියනවා ඉරියාපත සංදි කියලා. ඒ හැම එකකම දැනගැනීමේ ශක්තිය තියෙනවා නම් තියෙන හැම වෙලාවෙම මේසා විශාල කල්ප ගානක් ආපු කාමෝගය ඒ චිත්තක්ෂණේ කැපෙනවා. ඒක තේරුම් ගන්න අපි මේ පැයකට වැඩි බණ ඇහුවේ වෙන මොකක්වත් ඕකේ නැහැ. මොනවද කරන්න ඕනේ මොකක්වත් කරන්න ඕනේ. ඉරියව් මාරු වෙනක අපි කොහොමඩත් බෙරුකට නටනවා ගෝදේ දහන්දාර කන්නටනවා. එක්කෙනෙකුට ගියෝ ඉන්න බෑ ඒක වෙනම කතාවක්. මාරු වෙන මාරු වෙන ඉරියව්වේ මම දැන් ඉන්නේ මෙතනයි. අරක නෙවෙයි කියලා දන්නා තාකල් ඒ යෝගාවචර කාමෝගයට ප්‍රධාන උත්තරයක් දෙනවා. එතකොට සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරලා තියෙනවා මේක තමයි ප්‍රහාණය කළ යුත්තේ කාමෝගය. දැන් මට ක්‍රමයක් තියෙනවා. ඉරියව්වේ නැත්තම් කාමෝගේ ඉරියව්වේ ඉන්නවනම් කාමෝගේ නැහැ කවදා හෝ මේ යෝගාවචරයා මෙතන ඉරියව්වේමම ඉන්නේ මෙතන කාමෝගේ නැහැ කියලා දැනගන්න නම් යාට ලොකු බහුසුත ඥානයක් අවශ්‍යයි කාටට කියලා දෙන්න හෝ තේරුම් ගන්න. නමුත් තේරුම් ගත්තත් නැසත් සිද්ධිය නම් එච්චර තමයි. ඉතින් අපි අපි සාමාන්‍ය කරන බුද්ධ ධර්ම දිහා බලනකොට අපි කොහොමද මේ වගේ දෙයක් මේ බුදුහාමුදුරගේ දේශනාවෙන් උකහලා ගන්නේ? මොකද අපි දන්න ක්‍රමයේ හැටියට බලනකොට පින් කියන්නේ කල යුත්තක් කියලා අපිට පෙන්නලා දෙලා තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කර තිනවා සබ්බ භාවස්සා කරන සියලු පවෙන් වැළකීම තමයි පළවෙනිම බුදලේ. මේ අපි ඉඳගෙන ඉන්නකොට සතෙක් මැරෙන්නේ නැහැ, හොරකමක් වෙන්නේ නැහැ, කාමමිත්‍යාචාරයක් වෙන්නේ නැහැ, බොරු කේලම් හිසචෙන් නැහැ. ඒ විරමණ සීලය කෝටි ගණන් දන් දුන්නට ගන්න බෑ. ඒ චිත්තක්ෂණය. මොකද මේ චිත්තක්ෂණය අපි අකිරියෙන් ගත කරන්නේ. සකිරියගත කරද්ද බය වෙලාවත් අන්තභාගය හැදිලවත් හීටි වැටෙන්න ඉන්ජෙක්ෂන් ගහලවත් කවුරක්වත් වෙලා තුවක්කොත් දික් කළා නෙවෙයි බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් ආනේ විදිහට මේ කාමෝගේ කැපීමල තියෙන ප්‍රධානම අවිය මේ සතියයි සතිය කියන්නේ මොකද්ද තමන් ඉන්නේ ඉරියව්ව දාන්නව ඉඳගෙන නම් ඉන්නේ ඉඳගෙන ඉන්න එක හෝ ඒක ඇතුළේ පෙන ආචාර ප්‍රසාර පිළිබඳ දන්නේ කියන තාක්ෂයක් තියෙනවා ඇවිදිනකොට මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියලා දන්නවනම් මේ වම මේ දකුණ දන්නවා අන්න රාක්‍යයක් තියෙනවා සතිමත්. හිටගෙන ඉනකොට හිටගෙන ඉන බව දන්නවනම් නිදාගෙන ඉනකොට නිදාගෙන ඉන බව දන්නවනම් උතුරට අපිට හිතන්න පුළුවන් ඕන්න අර gederin ඇවිල්ලා ලබාගත් කාය විවේකය දැන් චිත්ත විවේකයක් බවටපත් වෙන්න හදනවා. ඒක නිසා ඒ ඉන්න චිත්තක්ෂණය දන්න චිත්තක්ෂණය ඉරියව්වේ චිත්තක්ෂණය දිගට පවත්වා ගැනීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන එක එක එකනට බාරයි. ඒක මතු කරන්නේ පුදුජානනාංශයේ සාරිපුත්‍ර ස්වාමීන් මේ ධර්ම මතු කරන්නේ කියලා කවුරු හරි තේරුම් ගත්තා ඒක තමයි මේ බණෙන් අපි ඒත්තු ගන්නට හදන දේ. මෙතන ඉන්න හුඟව දෙනෙක් මම දන්නවා මේවා මීට කලින් අහලා තියෙනවා. ඒකම ඒ අහලා තියෙන එකම වෙන විලාසයකින් ඉදිරිපත් කිරීම විතරයි මම කරේ. ඉතින් ඒ සියලු දෙනාට ඒ කාරණා වැටහිලා කරදර කරන්න ඒව පිළිබඳව අරියාදු වෙන්නේ නැතුව මේක හිතන කරදර ගන්න නැතුව මේ ලැබිච්ච චිත්තක්ෂණය අපි ඒකට කියන ක්ෂණ සම්පත්තිය කියලා ජීවුණු පවුණු කර ගැනීම හරහා කාමෝගයට දීතු පිළිතුර නැත්තම් මේ ප්‍රතිඋත්තරය වටහාගෙන ඒ දේශක් ධෛර්යමත්ව වීදිකින් යුක්තව සතිවන්තව කිරීම සඳහා දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් අප කරනවා. ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා